අපි මේ සූත්‍රයේ දිගේ ගොඩක් ධර්ම දේශනා පැවැත්වුවා ඇහුවා සාකච්ඡා කරා. ඉතින් ඒකේ දිග ඉතිහාසයක් සහිතයි. දැන් සරුවචන් වහන්සේ තොවිලි හමාර කරලා ඒ ඉවර කරන වෙලාව පාන්දර ජාමි වාගේ ඉවර කරගෙන ඉවර කරගෙන යනවා. ඉතින් ඒක නිසා ඒක අර මුල් කොටහ දන්නේ නැති කෙනෙකුට සමහර විටක අල්ලගන්න අපහසු වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් අර සරුවචන්හන්සේගේ ඉදිරිපත් කරන ස්වරූපයේ අනුව කාට වුණත් කොතනින් රස බැලුවත් රසක් වෙන විදිහ තමයි සූත්‍ර විකාශ වෙන්නේ. කෙසේ නමුත් අපි පරණ දේශනාවලට අහුම්ක නොදුත් අයගේ කෙරේ අනුකම්පාවටත් දුන්න අයට තීපත් කිරීම පිණිසත් අද මේ ඉදිරිපත් කරගත්ත pāli පාඨයට එන්නේ ඉස්සල්ලා මේ සූත්‍රය ගොඩනගිච්ච ආකාරය ගෙතිච්ච ආකාරය පොඩ්ඩක් කෙටි වශයෙන් සාකච්ඡා කරමු. මේ වච්චුගත කුලයෙන් ආපු මේ අග්ගි කියන මේ බ්‍රාහ්මණයා ਸਰවචනාංශත් එක්ක පවත්තන සාකච්ඡාවක්. දෙබසක් නැත්නම් වාදයක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක වාද උණුසුම් ගතියක් පේන්නේ නැහැ. තමයි මේ සාකච්ඡාට මුල් වෙන්නේ. ඉතින් බමුණා එවකට පැමිණි පැවතිච්ච නැත්නම් ප්‍රාග් බෞද්ධ දාර්ශනිකයන් අතර පැවතිච්ච ප්‍රධාන වාද මූල 10ක් වාදපත 10ක් වාද වලට හේතු වෙන ප්‍රශ්න 10ක් ਸਰවචනසර ක්‍රමයෙන් ඉදිරිපත් කරනවා මේ ලෝකයේ අන්තයක් සහිතද ලෝකයක් අන්තයක් සහිතද එතන මේ ලෝකේ සදාකාලිකව පවතිනවද එහෙ නැත්නම් ඒක කැඩලා බිඳලා විනාශ වෙන උච්ඡේදයක්ද තියෙන එක. ඒ වගේම මේ යම් කිසි කෙනෙක් තථාගතත්වයටපත් වුනොත් ඒ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද? උපදින්නේ නැද්ද? උපදිනව නැහැ දෙකමද? උපදින්නෙත් නැහැ මැරෙන්නේ නැත්තේත් නැහැ කියන එකද කල දෙහි විපාක තියනවද නැද්ද තියනවද නැත්ද දෙකමද තියනවත් නැහැ නැත්තේත් නැද්ද කියලා ඒ ප්‍රශ්න 10ක් අහනවා. ඉතින් ප්‍රශ්න 10ෙම ස්ක්‍රූ බෝල වලට මේ දඟ බෝල වලට බැට් එක අල්ලන දක්ෂ ක්‍රීඩකෙක් වගේ බුදුරජාණන්සේ ස්කෝ කරන්නේ ලෑල්ලා අල්ලලා ඉන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අවුට් වෙන්නේ නැහැ. ඉතින් බමුණා ඊට පස්සේ අහනවා දැන් මම බෝල 10ක් දැම්මා. ඒ බෝල 10ටම ජනසිනික ලෑල්ලා අල්ලලා බේරෙනවා. ඒකට දැන් ඔබ වහන්සේ බුදුහාමුදුරුවනේ. ඔබ වහන්සේත් ලෝකෙට ආවේ සර්වඥාඥානෙ පහල කරේ ශාසනයක් සඳහානේ පණිවිඩයක් සඳහානේ කියන්ට යමක් කියනවනේ. ඔබ වහන්සේ මොකද කියන්නේ? දැන් ඔබ වහන්සේ කියන කියන දෙයට නෑ කිව්වා. දැන් ඔබ වහන්සේට කියලා මේ හැම දෘෂ්ටියක්ම ප්‍රතික්ෂේප කරා. ඔබ වහන්සේට කියලා දෘෂ්ටියක් නැද්ද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා එතකොට මේ ditthිගත தત્ත්වයේ ਸਰුවචන් වහන්සේට ගැලපෙන්නේ නැහැ. හැබැයි ਸਰුවචන් දිට්ඨියක් තියෙනවා. දිට්ටි ගත නැහැ. දිට්ටියට අනුව යන්නේ. දිට්ටියක් තියෙනවා මොකද්ද දිට්ටිය? මේ මිනිස්සයයි කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයයි. ඉතින් ඒ උපාදාන එක එකක් අරගෙන මේ රූපය මේ රූපය කියලා දන්නවනම් මේක වේදනාව නෙවෙයි සංඥාව නෙවෙයි සංස්කාර නෙවෙයි විඥාන නෙවෙයි කිය. ඒක මම ਸਰවචන්නාංශ කෙනෙක් විදිහට මිනිසුන්ට කියනවා. තමන්ගේ ශරීරය නැත්නම් මේ කය එහෙම නැත්නම් වායෝ පොට්ටබ ධාතු කියන මේ ආශ්වාස ප්‍රශ්වාසය නැත්නම් මේ වම තියෙනවා දකුණ තියෙනවා කියන මේ රූපය වේදනාවේ වෙන් කළ දැනගන්න. ඉති රූපං. ඒක සංඥාවෙත් වෙන් කළ දැනගන්න. සංස්කාරෙත් වෙන් කළ විඥානෙත් වෙන් කළ ඉති රූපං. ඊට පස්සේ දැනගන්න ඒකේ රූපය දැනගන්නේ රූපේ හැමතුීමත් එක්ක. ආශ්වාසය මතුවීමට වම දකුණ නැහැ. පිම්බි මෑකිලිම නැහැ. ආශ්වාසය මතුවෙනවා. ඒ නිසා ආශ්වාසය මතුවීම එන වෙලාවදී අනිත්‍යව නැතිව දැනගන්න. ඒ කියන්නේ ආශ්වාසය වශයෙන් දැනගන්න. එතකොට මේ රූපස්ස සමුදය. එimhe ඒ ආස්වාස රූපය මතුවෙනවා කියලා කියන්නේ 100%ක් ආස්වාස රූපයට ගියොත් සෙසු රූප ලෝකයේම අමතක කරන්න එපායි. ඒ නිසා සෙසු රූපේ ලෝකයෙන්ම ආස්වාසයෙන් වෙන්කල අඳුර ගන්නවා කියන්නේ සරුවඥ වැඩක්. ඒකත් අල්ලගෙන මේකත් අල්ලන අතීතෙත් පටලවාගෙන අනාගතෙත් පටලවාගෙන පිම්බි මහැකිලියවත් පටලවාගෙන අනාගෙන ඉන්න එක තමයි පෘථජනයේ හැටි. ඒ වගේ මේක මේ ආස්වාසිය මතුවෙනකොට ඒ ආස්වාස වේදනාවික සංඥාවික සංස්කාර විඥාන ආස්වාස රූපේ නෙවෙයි. ආස්වාස රූපේ සියල්ල ඇති කරන සුළු දෙයක් මිස ආස්වාස රූපේ කියලා වේදනාවක් නෙවෙයි. වේදනාවට පරිබාහිරව වෙනම හිත ගන්න පුළුවන් එකක්. සංඥාට පරිබාහිරව සංස්කාර. ඒ නිසා රූපේ හට ගැනීම දකිනවා නම් ඒක අර රූපය වේදනා සංඥා සංකාර වලින් වෙන් කරගත්තා වගේම ඉතාම තීක්ෂණ වැඩක් තමයි ඒක එතන හට ගන්නවා. හට ගන්නකොට අපි දන්නේ නැහැ ඒක. අපි හටගත්තට පස්සේ දකිනවා. අපි අරකට පස්සේ දන ඕන්න ඇවිල්ලා මතුරෙක් ආව ඕන්න ඇවිල්ලා හුස්මක් වටන ඕන්න ඇවිල්ලා පිඹුණා ඕන්න ඇවිල්ලා වම දකුණා කියලා දැනගත්තට කොහෙන්ද එන්නේ කියන එක හැමදාම গুপ্ত දෙයක්. එනිසා ඒක දැනගන්න රූපේ වෙන් කරලා අඳුනාගත්ත කිනාට පමණක් මේ රූපය ශාස්වත වශයෙන් හැමදාම පැවතිලා ඒ වෙලාවේ පේන දෙයක්ද එතන එතන මතුවෙනකොට මතුවීම දැක ගන්න ප්‍රමාණිසා මතු වෙච්ච දෙයක් දකින විදියට අපි ප්‍රමාදයේ ගෙලිලා මදයේ ගිල්ලා ගත කෙරුවට මේකේ හටගැනීම දැක් ගන්න පුළුවන්. නැත්නම් අප්‍රමාද වෙන්න පුළුවන්. සතුටුමත් වෙන්න පුළුවන්. අවදිමත් වෙන්න. එහෙම ගියොත් මේ රූපේ එතන හටගත්තා. එහෙම නැත්නම් තිබිච්ච දෙයක් මතු වුණාද? උච්ඡේද දෙයක්ද? සාස්වත දෙයක්ද? සදාකාලික දෙයක්ද? එහෙම නැත්නම් භංගුර දෙයක්ද කියලා දැක ගන්න එක අපිට බලන්න බැරි අපි කවදාත් ඒක දැකලත් නැහැ දකින්න තරම් තීක්ෂණත් නැහැ දැකිල්ල තරම් අපි ලාභ සත්කාර විහිද දඟලන අපට වටිනාකමක් තේරෙන්නේත් නැහැ ඒ නිසා දැක්කොත් රූපේ දැක ගැනීමට තරම් උනන්දු වෙච්ච කෙනා රූපේ හට ගැනීම දැක්කන්ට ගියොත් ප්‍රශ්න 10 ආහින්න වෙලාවක් නැහැ ප්‍රශ්න 10 ආහන්නේ පිස්සෝ එහෙම නැත්නම් පමා විච්චය එහෙම නැත්නම් මේ තරම් හිත තියුණු කර ගැනීම උනන්දු කර ගැනීම දන්නේ නැති ඇත්තෝ එක්ක වේදනා සංඥා සංකාර එක්ක පටලවා ගන්නවා. නැත්නම් ඇති වෙච්ච රූපයක් දැකලා කියනවා මම දැක්කයි කියලා. ඒකට සරුවත් chance කියනවා නෑ උඹට තාම අයිතියක් නෑ. රූපයක් දැක්කයි කියලා කියන්නේ මේ රූපේ සමුදය දැනගන්න ඕනේ. ඊට පස්සේ ආයගත සත්‍ය හරි තීක්ෂණ වෙනවා. සමාධිය හරි තීක්ෂණ වෙනවා. ඥානෙ තීක්ෂණ වෙනවා. ඒකට දැනගන්න වෙනවා පිහිදාරයක් උඩ ඉන්නවා වගේ, කඹේ විදිනවා වගේ, දියටින් ඉන්ද්‍රගිනියන වගේ වටපිට බල බල කරන්න බෑ වැඩි. ඒ තරම්ම තීක්ෂණ වෙනවා. අන්නේ තීක්ෂණ ඥාණයට පමණක් ඒ රූපය ඇති වෙච්ච එතනම කපුරු පිච්චා වගේ නැති වෙලා යනවා ඊට පස්සේ බල්ල වැඩක් නැති බව තේරෙනවා එතකොට යාට රූපේ අත්ථගමේ තේරෙනවා එදිවරණ තේරෙනවා ඒතර රූපේ දකින්න රූපේ හට ගැනීම දකින්න අත්ථගමේ දකින්න මේ එක જાතියක මිනිස්සු අපිට කියන්නේ භෞතික විද්‍යාඥයෝ කියලා හැබැයි මේ විද්‍යාඥයෝ කියන්නේ අපි කතා කරන්නේ මේ ලෝකේ රූපය හරහා ද්‍රව්‍යයක හට ගැනීම නැතිවීම නැත්නම් සංස්කාර ස්වභාවය එහෙම නැත්නම් මේ අනිත්‍යත්වය. යෝගි මේක දිහා බලන දිල මහා වදයක්. මහා දුකක්. එනිසා ඒකේ දුක තේරුම් ගන්න කෙනා. එහම ඊට සාපේක්ෂව බුදුහාමුදුරු පිළිගන්න තව කෙනෙක් ඉන්න පුළුවන්. මේ වේදනාව කාට ගැනීම ආශාසෙ නිසා හෝ, පය බිම තැබීම නිසා හෝ, ඉඳගෙන ඉන්න නිසා හෝ, හැකිලීම නිසා හෝ වේදනාවක් හට විඳීමක් හට ගන්න. ඒ විඳීම රූපය නිසා හට ගන්න දෙයක් මිස රූප රූපේම නෙවෙයි. රූපෙන් පරිබාහිර දෙයක්. රූපේ පීරි ගෑම. එහෙම නැත්නම් රූපේ තියෙන ඝර්ෂණය කියලා අපි මේ විද්‍යාවේ හඳුනන්නේ. ඝර්ෂණයකට කියන තත්ත්වඥාන කියන රූපණ ගතිය කියලා. රූපේ කුප්පණ ගතියක් තියෙනවා. රූපණ ගතියක් තියෙන නිසා වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව විඳීම් ස්වභාවයක්. ඒ විඳීම් ස්වභාවය රූපයෙන් පරිබාහිරයි. රූපය රූපී ද්‍රව්‍යයක් වේදනාව රූපී ද්‍රව්‍යයක්. මේ දෙක වෙන් කර ගන්න පුළුවන් නම් කාට හරි පේනවා. රූපේ හට ගන්නත් එක්කම වේදනාව හට ගන්න. ඒ නිසා අපි රූපය අඳුර ගන්න වේදනාවෙන්. ඒ නිසා වේදනාව රූපය සම කරලා හිතා ගන්නවා. පහන් දැල්ලයි ආලෝකයයි සමව හටගන්න නිසා පහන් දැල්ලට ආලෝකය කියනවා ආලෝකයට පහන් දැල්ල කියන දෙකක්. මේ දෙක වෙන් කරගන්න පුළුවන් නම් ඒ කෙනාට අලක අලකොල බීනකොල තේරුම් ගන්න පුළුවන්. කේල් ගා පොල් ගා වෙන් කරගන්න පුළුවන්. අපේ භාෂාවේ එහෙම අලකොල බීනකොල වෙන් කිරීමක් නැහැ. කේල් ගහ පොල් ගහ වෙන් කිරීමක් නැහැ. අපි වේදනාව හඳුනනවා රූපයක් විදියට. රූපේ වේදනාවක් විදියට හඳුනගන්න. ඊට හැඟුම් බර වෙනවා, සාහිත්‍ය වෙනවා. ඊට පස්සේ ඉතින් කතා කරන දේ යන්නේ කොහෙද කියලා හවොත් මල්ලේ පොල් තමයි. නමුත් භාවනා කරන කෙනාට බුදුහාමරගේ පණිවිඩයක් දෙනවා. ඉති වේදනා. ඉති වේදනා කියන්නේ රූපෙන් සංඥාවෙන් සංස්කාරයෙන් වෙන් වෙන හැටි. ඒ වේදනාව එතන හට ගන්නවා කවදාකවත් දැකන්නේ නැහැ. අපි හටගත්ත වේදනාවට තමයි පත්තු බඳින්නේ. හටගත්ත වේදනාව තමයි දොස්තල හම්බ වෙන්නේ. හටගත්ත වේදනාවට තමයි මේ ප්‍රතිකර්ම හොයන්නේ. නමුත් වේදනාව හට ගන්න හැටි දකින්න තරම් හිතසියුම් නම් ඒක බේතක්. ඒක වේදනාවට බේතක්. ඒක දකින්න නැතුව තමයි මේ ගහ ලැබුණාට පස්සේ දීපුත් කරන්න පුළුවන් වෙලා තියෙද්දි ගහ වැවුණාට පස්සේ ඉතින් පොරෝ හොයනවා. බුදුසසුනසේ කියනවා වේදනාව හටගන්ම බලන්න. ඒක වේදනාව කොටු කරගෙන වේදනාවට ඇහැට ඇහැ තියාගෙන ගිනි කරා වට්ටගෙන එනේන වේදනාවේ විශේෂණය වෙනකොට තමයි හටගන්න හැටි පේන්නේ. සදාකාලික තියෙන වේදනාවක් ඉස්මතු වීමක්ද නැත්නම් සම්පූර්ණ මෙතන හටගත්ත දෙයක්ද? එහෙම නැත්නම් මේ කර්මජ චිත්තජ උතුජ ආහාරද හේතු නිසා හටගත්ත වේදනාවක්ද කියලා දැනගන්න යාගේ මුල අල්ලන්න ඔය ඔය කිසිම කෙනෙක් ඒව මුල අල්ලලා නෙවෙයි පොත් ලියන්නේ කතා කරන්නේ සරුවචනාංශ විතරක් ඒක අල්ලන්න මුලට ගියා. යේ ධම්මා හේතුපබව කියලා. ඒතකොට පේනවා වේදනාවල හට ගැනීම බලන මනුස්සයාට ඕක සදාකාලිකද උච්ඡේදද මරණයට පස්සෙත් තියනවාද අන්තයක් තියනවද නැද්ද කියන කතා කතා කරනවා කියලා කියන්නේ අර තරම් තීක්ෂණ බුද්ධියක් අහලත් නැහැ කරලත් නැහැ. ඒ වෙනුවට එයා හිතන ප්‍රශ්න අහලා නිවන් දකින්න පුළුවන්. ධම්මවිචේ නිවන් දකින්න පුළුවන්ද කියලා එහෙම නැත්නම් චින්තාමය ඥානෙ. චින්තාමය ඥාන අවශ්‍යයි. අවශ්‍ය වුණාට ඒකේ සීමිත කෘත්‍යයක් තියෙනවා. ඒ කෘත්‍ය ඉක්මවල යනවා වේදනාව හට ගැනීම දකින්න කෙනා. එතකොට යාට පේන්න පටන් ගන්නවා නම් වේදනාවේ গুপ্ত ස්වභාවයක්. නැති තැන ඉඳලා මේ අරූපිතවිය මතුවෙනවා. ඊට පස්සේ යා මතුනාට පස්සේ ටික වෙලා ගියාට පස්සේ ඔන වෙනදා ඥාණයට සංඥාවට අහු වෙනවා. ආ දැන් වේදනාවක් තියෙනවා. තියෙන්නේ දකුණු කකුලේ, වම් කකුලේ, නාස්පුඩුවේ, පතුලේ, පිටිපස්සේ මේ වේදනාවත් එක්ක රූපේ සම්බන්ධ වෙනවා. නමුත් වේදනාවේ හැට අරගෙන සෑහෙන වෙලාවක් යන්න ඕනේ. ඒ වේදනාව අපට ස්පර්ශ වෙලා අඳුනගෙන කතායත කතා කටයුතු කරන්න. ඊට ඉස්සල ප්‍රදේශය ਸਰවඥ විශයක් අපට අහුවෙන්නේ නැහැ. ඒකට අවධානය යොමු කරන හිටියොත් අද ඉන්නවට වැඩිය මෝඩකම ටිකක් අයින් කරන්න පුළුවන්. පොතු ඇරලා දැක් ගන්න ඕනේ. එතකොට පේනවා වේදනා මඩගෝරුවක දිය බුබුලු මතුවෙන්න වගේ ඉඳපු ගමන් මතුවෙනවා. සමහරට ඒක වක්කට පෙන වගේ රාශි වශයෙන් එකතු වෙනවා. ඒ වක්කට පෙන රාශිය තමයි පේන්නේ අපට. එහෙම නැත්නම් මේ වේදනා බුබුලු එක එක මතුවෙනවා දකින්න මතුවෙන තැනම විනාශ වෙන බුබුලු ගන්න වැඩි. වක්කට දිහා බලනකොට පේනවා. එතනම විනාශ වෙන බුබුලු ගන්න වැඩි. අර එහාට යන පාවෙලා යන ටික වෙලා තියෙනවා තමයි වක්කට පෙන හැදෙන්නේ. ඉතින් අපි දකින්නේ වක්කට පෙන. වේදනාව දැක්කනම් තියෙන එක මහා පුදුමාකාර මැජික් එකක් තියෙනවා. ඒ මැජික් එක කොච්චර ලස්සනද කියනවනම් ඒක බලලා රස විඳින්න ඉස්සලා වේදන නැතිලා යනවා. හට ගැනීම දැක්කනම් ඊටාම සියුම්ම ගොරෝසුලා නැතිලා යන වෙලාව බලනකොට තිබුණ තැන ලකුණක්වත් නැහැ. මේ විදිහට සංඥාව, සංස්කාර, විඥාන. දැන් මේ බමුණා අරොත්යන්ස මේ කතාව හොඳට අහගෙන ඉඳලා කියනවා දැන් සාංශ කවුරු හරි පහම කෙරුවයි කියන්නකෝ. එන්නම් පහින් අදාළ කොටස කෙරුවා වේදනාවේ මේ වේදනාවේ මේ වේදනාව හට ගැනීම වේදනාව අස්තංගමේ දැක්කයි. නැත්නම් යා අරූප ද්‍රව්‍ය වල සංඥා සංකාර විඥාන වල දකිනවා. නැත්නම් විඥානේ කිපාරපි කිපාටිචතරේ කතාවේ විඥානේ හට ගැනීම දකිනවා. දැන් එයා ඒ තථාගත උනාට පස්සේ මම මැරුණට පස්සේ ඉන්නවද කියලා අහනවා ආයසරය. යා කරකොලගෙනලා ආයසරය කර පාරන ප්‍රශ්නම යන්නේ. මේ විදිහට අවබෝධ කරපු යම් තථාගතයන් වහන්සේ නමක් ඉන්නවනම් උන්වහන්සේ මරණය මතු වෙයිද? ඉතින් බුදුදහම කියනවා මම මෙච්චර කියලා දුන්නාට පස්සේ ආයෙත් කැරකිලාගේ මේ ප්‍රශ්නේ අහනවනම් ඒ මුලින් කියපු දෙයඹට වැටහිලා නැහැ. ඒකට බුදුහා මේ මනුස්සයා කියනවා වහන්සේ අර ඉති වේති රූපං ඉති සද්නා වේදනා සංඥා කියන ටික නම් මට ඇත්තටම වහන්සේගේ සද්දාවක් ආදන්න ඒකත් ගහලා ගියයි කියනවා. දැන් තිබුණ එකත් ඉවරයි. වහන්සේ ආයෙත් කියනවා මට මම ඔය කෙනෙකුට අවබෝධ කරන්න බැරිද කියලා සුබුදන් කියනවා තොට බෑ. කෙලින්ම කියනවා තෝ වගේ කොට බෑ. තෝ වගේ මේ මිත්‍යා දෘෂ්ටික ඇතුව මොනවදෝ න්‍යායපත්‍යක් ඔප්පු කරන්න හදන කෙනෙකුට සරුවචාන්සේ මේ වගේ කණ්ඩ කළ රහසක් කිව්වත් බෑ. ඒ මොකද හේතු වෙනස් වෙන්න කැමති නැහැ. උඹට ගෙනාවු ප්‍රශ්න ටිකේමයි කරකැවෙන්නේ. ඒ නිසා උඹ අපේ වචනෙන් කියනකොට ඉතින් සරුවචාන්සේ එහෙම කියන්නේ මම කියවන මැට්ටා. ඒ උඹ මොගලා. පරට්ටය. තේරෙන්නේ නැහැ. ඒ ලස්සන වචන ටිකක් කියන ඉතින් මං කියන වචන වගේ සැර නැහැ. ඒකේ පොතක ලියන්න පුළුවන්. දැන් මගේ වහම ලියන්න අමාරුයි. පෑනත් ඇද වෙනවා පොතත් හීරෙනවා. දින වචන වලට ඒ කියන්නේ අර හැදිච්ච තාලේ තමයි බුදුහාමුදුරු සාක්ෂි වංශනේ අපි වෙල නිකන් ඔය සාමාන්‍ය මිනිස්සු. ඉතින් ඒ නිසා අපි වදිනා තෝ මැට්ට උඹට කවදාකවත් බෑ කියලා ඇත්තටම ශාපයක් වගේ. තරදිනගෙන උඹ වගේ මතයක ඉඳලා සරුවචනanse හම්බ වුණත් මේ තමන්ගේ දෘෂ්ටි වෙනස් කරන්න කැමති නැත්නම් හිත අලුත් කරගන්න කැමති නැත්නම් කිසි වෙනසක් වෙන්නේ නැහැ. මුනිනව කලයකට වතුරක් කෙරුවා වගේ. ඉතින් ඒක නිසා තේරුම් ගන්න බෑ මොකද උඹ ඉන්නේ මෙන්න මෙවැනි මතයක. උඹ ඉන්නේ කොහොම හරි කරලා සරුවචාන්සේ හරහා තථාගතයන් වහන්සේ අවබෝධ කරන දැනුත් අහනවා. ඒ තථාගතයන් වහන්සේ මරණය මතු වෙයිද කියලා අහනවා. මරණය මතු නොවේද කියලා අහනවා. ඉතින් සරුවචාන්සේපස්ස කියනවා මේ තථාගත කියන தත්ත්වයටපත් වුණාට පස්සේ අරමසර අර විදිහට දොස් කියලා ඊට පස්සේ මේ අපිට කියන ටික තියෙනවා. ඊට පස්සේ දැන් අවුරුදු 2600 ඊට පස්සේ අපි අවුම්කම් දෙනවනේ. අවුම්කම් දෙනකොට අපිට තේරෙනවා අපි යම් වෙලාවකට කර්මස්ථාන චරවර ගාවට ගියොත් ඔලමුට්ටල මතයක් ඇතුව මතය ඇතුවම තමයි පිට වෙන්නේ. අපි යනවනම් කර්මස්ථානාචාරවරයෙක් ළඟට වෙනස් වෙන්න බලාගෙන අපි ඒකට සද්දාව කියනවා. කියන්නේ ආපන්, දෙන් දෙක ආපන්, දෙන් දන බුදිය ගනි කරපන්. ප්‍රශ්න අහනවා කියලා කියන්නේ මේ වරද්දක් නෙමෙයි ප්‍රශ්න සාකච්ඡා කරන්න නමුත් විවෘත මනසක් තියෙනවා. එතකොට තමයි පුරුෂ ධම්ම සාර්ථි වෙන්නේ. බුදුඥානජ පුරුෂ ධම්ම සාර්ථි සත්තා. දමණය කළ හැකි පුරුෂයන් විතරයි බුදුහාමුදුරු දමණය කරන්නේ. ඒ වගේ ඔලොමොට්ට වුණොත් බුදුන් සෝලොමොට්ටලකම් පෙළලා දෙනවා. ඔබට දැනගන්න ඕනකම තිබුණාට ඒ පීල්ලේ යතර කලයක් නැමුවත් නොපිරෙයි කලයේ 60 පැයකින් බැලුවා. කලේ නැමලා නම් වතුර පිරෙන්නේ නැහැ. ඒක වතුර වැරද්දක්ක කලේ වැරද්දක් කරන්නේ ඒ දෘෂ්ටි වැරද්ද. ඊට පස්සේ බුදුරණන්සේ මේ බමුණට අපි ගිය පාර කතා කරපු විදිහට ආයශරයක් පෙන්ලා දෙනවා මොකද්ද සරුවච්චන් වහන්සේ නමකට. මෙතන සරුවච්චන් කියන නමයි තථාගත කියන නමයි අරහත් කියන නමයි සමානයි කියලා මේ සූත්‍ර විග්‍රහ කරනකොට කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ අදහස් කරන එක පේන්න තියෙන වගේ ගතියක්. ඒත් ධර්මය අවබෝධ කරපු කෙනාට තථාගත එහෙව් කියනම පාවිච්චි කරනවා. ඒ තත තත්වයටපත් වෙචි. තත කියලා කියන්නේ නොසලිර මනසක්. අපි කියන වචනෙන් කියනවා නම් ධර්මදේශනාල මෙතන සම්බන්ධන අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැති මනසක්. ඉතින් අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැති මනසකටපත් වෙච්ච කෙනාට රූපේ පිළිබඳව අපි ගිය පාර කතා කරා. අරුවචාන්සේ සඳහන් කළා කියනවා ඒ තථාගතයන් වහන්සේට රූපයක් පණවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒ පන්නන ක්‍රමය තථාගත වහන්සේ ප්‍රහාණය කළා තියෙනවා මේ රූපේ තියෙන රූපණ ගතිය කුප්පණ ගතිය ඒ කියන්නේ ඉද්දන ගතිය රූපේ කරන්න පුළුවන් නේ අපේ වේදනාවල් අවුස්සනවා අපේ සංඥාවල් කුචු කවනවා අපි මොනවාරි කරන්න පොළඹවනවා ඒකට අපි විඳීම රසාස්වාදයේ පැත්තට වේදනා ස්කන්ධය කියලා කියනවා. ඒක වෙන දෙයින් අඳුනගෙන නැවත හඳුනා ගැනීම සඳහා ඒකට සංඥා තැබීමේ ක්‍රමයට තබූ සංඥානෝ නැවත ඒක අඳුනගන්න ඉති අපිට ඕන එකනේ. ඒක සංඥා ස්කන්ධය කියනවා. මේක ඒක පොඩ්ඩක් වෙනස් කරන්න මේක සංස්කරණය කරන්න ඕනේ මේක රසාස්වාදයේ කර මේ රස ගන්නන්න ඕනේ ආලවට්ටම් කරන්න ඕනේ කියන එක සංස්කාර ස්කන්ධය කියනවා. ඒ රූපේ ඇතිතාලෙන් බාර ගන්න කෙනා තථාගතයන් වහන්සේ. ඒ රූපය වේදනා සංඥා සංඛාර අනුව කිපෙන කෙනා ඒකෙන් තොරන් ගහන කෙනා, ජලසුම් කරන කෙනා මේ පෘථජනයයි කියන. ඒ නිසා රූපයේ තියෙන රූපණ ගතිය සරුවචන් වහන්සේ ප්‍රහාණය කරයි කියලා කියන්නේ ඒකේ රූපණ ගතියෙන් කුපිත වෙන්නේ නැහැ. ඒ ගතිය ඉක්මවලා තියෙනවා. ඒක හරි අමාරුයි තේරුම් ගන්න. ඉතින් ඒක භාවනාවේදී අපි කොහොමද අපි අදාළ කරගන්නේ කියලා සාකච්ඡා කරා ගිය පාර ඒක නිදර්ශනයක් වශයෙන් ගත්තේ ලෝකේ තියෙන ඔක්කොම රූප ධර්ම ලෝකේ තියෙන අනිකුත් සියලු රූප ධර්මය ඉක්මවීම සඳහා එක රූපයකට හිත දාන කියන ආස්වාස් ප්‍රසවාස රූපෙට විතරයි. එතන තමයි ඉඳගෙන ඉන්න රූපෙට විතරයි. දැන් සක්මන් කරනකොට වම දකුණ රූපෙට විතරයි. දැන් සක්මන් කරනකොට සක්මන් ඉරියව්වට විතරයි. ඉතින් ඉදිරියට ජීවිතය අපි ගත කරනකොට ස්පාසුවක් තියෙනවනම් ඉඳ ඉරියව්වට හිත දාන්න. එතකොට ඒ රූපේට හිත දැමීමෙන් ලෝකයක් රූප දීලා දාන්න. ඒක තමයි අපිට කරන්න බෑ. අපිට කිසිම වෙලාවක එක රූපයකට හිත දාන්න බෑ. මොකද අර දීලා දාන රූප පිළිබඳව අතීත අනාගත වශයෙන් සම්බන්ධකම් තියෙනවා. මනාපමනාප වශයෙන් සම්බන්ධකම් තියෙනවා. ඒ වගේම ඒක නිකන් ගැළපෙන්නේ වගේ තේරෙනවා. මේ ඔක්කොම රූප වෙනුවෙන් එකට කියලා හරියට මේ විශාල කන්දක් බරක් උස්සන්න අඩේට ගලක් කරන්නේ අඩේට වාංගු කරලා අර මුළු ගලම උස්සනා වගේ අර අඩේට ගත්ත ගල ගලේ ප්‍රයෝජනේ මොකද අර මහා කන්දක් අයින් කළා දාන එක. ඒ නිසා ඒ අඩේ අදහන් නැති කය අපිට වෙලා තියෙන. අඩේ හෙල්ලෙනව නම් කවදාකවත් මහා කන්දක් උස්සන්න බෑ. අඩේ මරේට අහුනේ නැත්නම් උස්සන්නත් බෑ. ඒ අඩේ පුපුරන දෙයක් වෙන්නත් බෑ. ඒක හරි ඝන බහල දෙයක් වෙන්න ඕනේ. අඩේ මරේ හැටියට ලෝකෙත් උස්සන්න පුළුවන් දිග ආනත තලයක් තියෙනවා. ආකිමිඩිස් කිව්වා මට මේ ලෝකෙ උස්සන්න පුළුවන් මේ අඩයක් අල්ලන්න ඉන්න ඕන කවුරු හරි කියලා. යා ඉගෙන ගත්ත ඉස්ලාම් ලීවර් වලින් වැඩ කරන්න හැටි පස් දිනක් උස්සන ගලක් එක මිනිහට උස්සන්න පුළුවන් පස් ගුණයක් දිග ලීයක් තියෙනවා. දහ දිනක් උස්සන ගලක් එක්කෙනෙකුට උස්සන්න පුළුවන් දහ ගුණයක් දිග ලීයක් තියෙනවා. හැබැයි අඩයක් තියෙනවා. ලීය කැඩෙන්න බෑ. එහෙනම් ලෝකෙත් උස්සතයි. නමුත් අපි මේ අල්ලන අඩේට තමයි කමටහන කියන්නේ. <clears throat> ආලම්බණය කියන්නේ. නිමිත්ත කියන්නේ. ඉතින් නිමිත්ත හෙල්ලෙන ගතිය මුලදී නිසා අපිට අර විශාල ගල බර ගත්තට පස්සේ අඩේ හෙල්ලුනොත් බෙල්ල කට කඩලා යනවා. ඒකයි වැඩ පොළවල් වල සේෆ්ටි ඇඳුම් අඳගෙන ඉන්න කියන්නේ. හෙල්මට් දාන්න කියලා කියනවා. මොකද අපි මේ අල්ලන අඩේදී අඩේ තමයි අපිව පාවා දෙන්නේ. නිසා ඒක හරියට හයිය තියෙනවා නම් බුදුරජාණන් කියනවා මගේ සද්ධාව අඩේට ගන්නයි කියලා. බුදුහාමරකේ තියෙන සද්ධාව අඩේට අපිට සද්ධාව නැහැ. අපිට තියෙන සද්දා චපල සද්දාව. වෙලාවකට බුදුහමර පස්සේ යනවා, වෙලාවට කතරගම දෙවියෝ පස්සේ යනවා, වෙලාවට කිරියම්මවරුන්ගේ දාන දෙනවා. নানা ආකාර සෙල්ලම් කරනකොට ඔය හැම එකකින්ම වෙන්නේ බුදුහමරගේ සද්දාට පොඩි කෙනහිල්ලක් එනවා. අපි කරන හැම වැඩකින්ම බුදුහමරගේ සද්දාට පොඩි කෙනහිල්ලක් එන එක බුදුහමරණ කිසි පාඩුවක් වෙන්නේ අපි මේ හෙල්ලෙන අඩයක් ගත්තා වගේ. එසා රූපේ අදහනවයි කියලා කියන මිනිස්සයා මෙතෙන්දි රූපේ කියලා මම අදහස් කරන රූප කර්මස්ථානේ. එයා දැනගන්න ඕනේ මේ රූපේ ගන්නේ ඒ රූපෙට ආදරයට පදක්කමක් වශයෙන් බෙල්ලෙල ගන්න නෙවෙයි විශාල රූප කොටක් අයින් කරන්න පාංගු කරන්න මං ගන්න රූපේ වැඩි වෙලාවක් තියෙන තමයි විශ්වාස එකක් ගන්න මොකක් හරි කපන්න අන්න ඒකට හිත ගියයි කියලා කියන්නේ ලෝකේ අමතක කරා රූප ලෝකේ අමතක කරා ඒකට හැබැයි අරයා අල්ලන රූපේ අඩේට ගත්ත රූපෙත් එක්ක සමීප සම්බන්ධයක් වෙනවා ආලා ඒක සිප වෙනද ගැනීමක් වෙනවා ඒකේ පුදුම ඇදහිල්ලක් අදහන්න වෙනවා ඒ අදාහගත්තට පස්සේ අපි කියන්නකෝ මුඟක් කරලා තියෙන දසෙන්ට ගන්න ආනපන තමයි. නැත්නම් සක්මණ වේ කියන්න පුළුවන්. ටිකක් වෙලා ආනපන දිහා බලන්න දැන් ඒක ගෙවුනට පස්සේ ආනපන දිහා බලනකොට ආනපන ගෙවුනට දැන් මොකද වෙන්නේ? මුළු ලෝකයක් වාංගු කරනවා. ආනපන සාපේක්ෂව ආනපන කියලා දාපස්සේ රූපෙන් නිදහස්. ඔන්න තථාගතයන් වහන්සේගේ රූපේ. රූපයක් ගත්තා රූප කන්දක් අයින් කරා. රූපස්කන්ධය අයින් කරන රූපයක් ගත්තා. ඒ රූපේම නැවත නැවතත් ඇසුරු කරනකොට බුදුහාමුදුරු දන්නවා ඒ රූපේ පැදුරටත් ඔකේ පලා යනවා. මේක යෝගාචරය දන්නේ නැත්නම් ඉතී ඉසాత බඳගෙන ගන්නවා. අනේ මෙච්චර උමාමනාට ගත්ත රූපේ. දැන් රූප කන්ද රූපස්කන්ධය අයින් කරන ගත්ත රූපේ නැති වුණානේ කියලා එක්ක හඬනවා. ඉතින් හයියෙන් හුස්ම ගන්නවා ආයසරය. අර ඇති නැති රූපේ ඇති කරනවා. නැත්තම් නැති වෙච්ච බිම්බි මැකිනුම් නැති කරන්න. නමුත් බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ ආඳායාව වල්පත ගත්තාදී ඔළුවෙන් ඇල්ලුවොත් අහු වෙනවා, වලිගෙන් ඇල්ලුවොත් ලෙසනවා. භාවනා කරනකොට වලිගෙන් ලෙසනවා. මෙහා දන්නවනම් ලෝකයක් අයින් කරන්න රූප ලෝකයක් අයින් කරන්න මේ ඉස්රායින් තියාගත්ත අඩේ වැඩියෙන් ඇසුරු කරන්න කරන්න ආසන්නව ඇසුරු කරන්න කරන්න එයා නැති වෙනවා. එතකොට එයා එනවා තැනකට රූප ලෝකයෙන් සමුගන්න. ඉන්ද්‍රිය බද්ධ ඥාණයෙන් සමුගන්න. ඉතින් මේකට උඟ දෙන්නේ බයයි. නිවන් දකින්න ඕනයි කියනවා. රූපේ අත්ංගමේ දකින්නත් ඕනයි කියනවා. දැක්කරමද රූපේ අස්තංගමේ දැක්කට පස්සේ කරකොල අතහැරියා වගේ ආගියාත මතක නැති වෙනවා. මතක සටහන් නැති වෙනවා. ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද නැති වෙනවා. ඉතින් මේක මේ තථාගත ස්වරූපයක් කියලා දන්නවනේ. මේක ප්‍රතිපදාවේ ඉදිරියක් කියලා දන්නවනේ. මේ රූප සම්බන්ධ කෙලෙස් ගෙවීමක් කියලා දන්නවනම් යට සහතිකයක් හම්බෙන්නේ මෙලවදීම නිවනේ කොටසක් සාක්ෂාත් කරන්න පුළුවන් කියලා. එයා ඊට පස්සේ කරන්නේ ඒකට ජීවන රටාව සකස් කරගන්න පුළුවන් තරම් මේ රූපයක් ගන්නවා. අනික් රූප අඩේට අයින් කරන්න. අයින් කරන අඩේට සක්මන් කරනකොට වම දකුණු වශයෙන් ගන්න. නැත්නම් ඉරියව්. ඉඳගෙන ඉන්නකොට ආනාපානය හරි මේ පිම්බි බැක්ලිම හරි ගන්න නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව ගන්න. එදින්දායේ ඉරියව්ව ගත්තට පස්සේ ඉරියව්වේ හිත নিমগ্ন උනායි කියලා කියන්නේ ලෝකේ අමතක වෙනවා. ඒක හොඳට අත්දකින්න පුළුවන් දෙයක්. ඒක මේ භෞතික විද්‍යාව. ඒක මේ සාපේක්ෂතාවාදී. හැබැයි ඒක 100%ක්ම කිඳා බහින්න ඕනේ. নিমগ্ন වෙන්න ඕනේ. ඇතුළට බහින්න ඕනේ. බැසට පස්සේ මේ මොකද ඒකත් නැති වෙනවා. ඒ කියන්නේ අපි කරන එක අනේ රූපේ හැටි. නැති වුණාට පස්සේ ආ මේකට ගේන්නේ තමයි ਸਰවඥාංශ මේකට වට කරන වට කරන රූපය ඇල්ලලා රූපේ මුල බලලා අග බලලා මේකට තමයි ආවේ අනේ මට මේ ජීවිතේදීම తాවකාලිකව රූප ධර්මයෙන් සමු ගන්න පුළුවන් රූපේ රූපණ ගතිය නැති කරන්න පුළුවන් ඒ නිසා මේක මම නැවත නැවතත් ඇති වෙන අත්ත සම්මා පණිදි මගේ එකම ප්‍රාර්ථනාව කරගන්න මේක මේක මගේ ජීවන රටාව කරගන්න. මේ සඳහා ජීවත් වෙන්න රූපයක් ගන්න. වංගු කරන රූපයක් ගන්න. ඊට පස්සේ ඒක නැති වෙන හැටි බලන්න. එතකොට මේ රූපේ නිසා රූපස්කන්ධය නැති කරලා ඊට පස්සේ මේකත් නැති වුණාට පස්සේ ඉවරයි. රූප පිළිබඳව ඉවරයි. මෙන්න මේක දැකපු ඉනේන රූපෙට ඔච්චරයි වෙන්නේ කියලා අරමුණට ගත්ත රූපෙටත් ඔච්චරයි වෙන්නේ වෙන ඕන රූපයක් අරමුණෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් අරමුණ අරමුණ විසින් ප්‍රතිස්ථාපනය කරනවා තමන්ගේ බෙල්ල කා ගන්න ආන්න මේ මේකක් තියෙන කියලා කවුරු හරි දැනගත්තා නම් ඒ කෙනාට සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා ඒ කෙනාට රූපේ උපදීයයි ගැනීමට යන්නේ බුදුන හැමදේම නැති වෙන බාධන රූපේ නැති උනායයි ගිනීමට යන්නේ නැහැ මොකද නැතුනට ආයති වෙනවා ඇති වෙනව නැති වෙනව දෙකම කියලා බාර ගන්නෙත් නෑ ඇති වෙන්නෙත් නෑ නැති වෙන්නෙත් නෑ කියනත් බෑ නිසා රූපයේ සම්බන්ධය යාට තිබුණේ සම්බන්ධතාවය හුදු කළු ලෑල්ලේ රතු උණු ලීලා මංගල දැම්මා වගේ. හුදු ඇල්ලේ ලියලා යමක් මකුණා වගේ. වතුර ලියපු අකුරක් වගේ. ඉතින් මේ නිසා එයා රූපෙන් කිපෙන්නේ නැහැ. මට ලස්සන රූපයක් හම්බෙලා නැතුණා කියලා හෝ අවලස්සන රූපයක් හම්බෙලා නැතුණා කියලා හෝ ලොකු රූපයක් හම්බෙලා නැතුණා කියලා හෝ පොඩි රූපයක් හම්බෙලා නැතුණා එයා දන්නවා හම්බෙන දේ නැති වෙනවනම් හැබැයි මේක වේදනාව කරන සංගතියට වෙනස්. වේදනාව මට සම්බන්ධ වෙන්නේ රූපේ සම්බන්ධ වෙන විදිහට නෙමෙයි. කියන කතාව තමයි අපි ගියේ පාරදේශනාට සම්බන්ධ කරගත්තේ. ඉතින් අද සරුවත්‍යංශය කියලා කියනවා යාය වේදනාය තථාගතස පඤ්ඤාපේ මානෝ සා යා තථාගතස පහිනා. අපි වේදනාව වශයෙන් උත් ලෝකයට සම්බන්ධ වෙනවා. විඳීම් වර්ගයක් තියෙනවා. අන්නේ විඳීම් වලත් රූපනිෂත් වෙනවා. එහෙම නැත්නම් මනෝ රූපනිෂත් වෙනවා. රූප කියනවනේ මෙතන රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා නම් කරගන්න වෙනවා නැත්නම් මේ රූප කියන එකයි රූප රූප කියන එක අතර වෙනසක් තියෙන නිසා මේ කොයි එකෙමුත් වේදනාව උස්සන්න පුළුවන් එහෙම නැත්නම් මනෝ රූපෝලිමුත් පුළුවන් පරම දැකපු රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් එතන අනාගතේ කරන්න හදන දේවල් වලින් පුළුවන් අන්නේ යම් ආකාරයක වේදනාවකින් අපි කියනවා තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම වේදනාවක ඉන්න කෙනෙක් කියලා එහෙම වේදනාවක් තථාගතයන් වහන්සේට නැහැ තථාගතයන් මෙහෙමයි රූපේ මෙහෙමයි කියලා දැන් 18 රියන් හදනවනේ. ගලෙන් නෙලනවා, මැට්ටෙන් හදනවා. ඉතින් ඔක්කොම හදලා කියනවා මෙන්න තථාගත කියලා. ඉතින් එකකවත් තථාගතයන් වහන්සේ නැහැ. මේ එකකින්වත් තථාගතයන් නියෝජනය වෙන්නේ නැහැ. ඒක හරියට මේ මේ පිටිවලින් බබෙක් හදලා ශ්‍රී කරන දරුවෙකුට පිටිබබා බෙබවන්නාම ඇද වෙනවා. ඒකට අඬනවා. අනේ බබා අන්ත භාග වුණා, කොර වුණා, ලෙඩ වුණායි කියලා එයා දන්නේ පිටිබබෙක් කියලා. මේ අනාපිටිසුතුමාගේ දුවට පිට දීතලිකාවේ ඒක තමයි වෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ ඒ බබා මරණයි කියලා හත් දවසේ දානයක් දෙනවා. ඒතර බබා ගැන්ඩිල නතර වෙනවා. හරි නේ බුදුහාමුදුරු අඬනවා වගේ බබත් එක්ක. අනාගතේදී උඹ ටිකක් අඬලා අද දවසේ දානයක් දීපන් දැන් බබාට ඇඳිලා නැති. අද දවසේ දානෙකුත් දෙනවා බුදුහාමුදුරු වඩිනවා. බබා ඉවරයි. පිට දීතලිකාවේ වෙනම කතාවක් තියෙන එක තියෙන්නේ പ്രേතවත්තු වල. මේ പ്രേතවත්තු කියන්නේ මැරිලා ඉපදිලා ප්‍රේතය වෙලා එන කතාව. මේක එහෙම නෙවෙයි. දුවක් අඬනවා අඬනවා බුදුරජාණන්සේ වැඩලා ඉන්නවා විසිතුමා බොහෝම ආශාවෙන් බුදුහාමුදුරුවෝ ඉන්නවා. මාලිකාව ඇතුලෙන් අඬනවා අඬනවා අඬනවා කිරි අම්මලත් පරක් කරන්න හදනවා හදනවා බෑ. සිතුම අහනවා මොකද කියලා. ඉතින් කෙනෙක් ඇවිල්ලා කියනවා මෙහෙමයි. දරුවා බුදුම විදිහට ඉරිකා ගන්නවා මේ බේරන්න බෑ. දැන් මේ කතාවේ බේරන්නත් බෑ. බුදුරජාණන්සේ ගෙදෙට්ට වෙන මාලිකාවට කලාද. ඉතින් අනේ බබා ගෙනත් දෙන්න කියලා. එයිලා හපම මිනිබිරියක් ඉන්දියාප්පන් හදලා ඉවරචි පිටිකුලිය අතට අරගෙන මම ඉස්සර කරලා තියෙන එක. ඉන්දියාපේ වල අන්තිමට එක වංගෙඩි මිරිකෙන්නේ. ඉතින් ඕක විසි කරනවා. ඉතින් මේ පිටි ටික අරගෙන අපිට ක්ලේ නෑනේ දවස් ඊළඟට ඕකෙන් තමයි බබාලා හදන්නේ. ඉතින් මෙයා හදා හදා නලවෙන්නද්දි වැටෙනවා බබා. වැටලා අතපය කඩලා යනවා. අර බබා අඬනවා මැරෙන්න දුවගේ අතපය කැඩලා. ඒකට බුදුරජාණන්සේ කියනවා සිරිතුමාට මේ බබාට අපි මෙයාට කියන්න හත් දවසේ දානක් දීලා පිම්පමුණු අඬන්න එපයි කියන්නේ කියලා. ඈ අර ළමයා කට ඇරලා පිත්ත දීතලිකාට හත් දවසේ දානක් දෙනවා කිව්වම බබා නැතර වෙනවා. අනාථ වෙනසිතුමා හත් දවසේ දානක් දුන්නා ඊට බුදුරජාණන්සේම ගිහිල්ලා බණ කියනවා. පිටි බබාට. ඔබ අපේ නැන්දම් මැරිච්චාම ඔච්චරම තමයි. ඔය බුදුහාමුදුරේ ඉන්නේ ඕගොල්ලෝ ඉතල මේ නැන්දමට බණ කියන්නේ පිටි බබාට බණ කියන්නේ. මේ අඬන එක නතර කරන්නේ. ඉතින් අඬන එකාට බණ කිව්වහම පිටි බබාට හම්බ වෙනවද දන්නේ නැහැ නැත්නම් දන්නේ නැහැ නැන්දමට හම්බ වෙන එකත් ඔච්චරම තමයි. ඒ වගේ මේ රූපේ නිසා ඇති වෙන මේ වේදනා රූප නැතුව ඇති කරන්න බෑ. ඒ නිසා ඒකට පිළියම් කරන්න බෑ. ඒකට තියෙන්නේ මේ මේ කොන්ද අමාරුවට පිටි කරා බේත් බැඳ වගේ. ඔය කොයි හරි තෙල් ටිකක් ගාලා බබාට කියනවා අද දවසේ දාන දීපෝක නැතුන පිටිපොවට ෂුවර් එකට පිං හම්බුනවා. එයා ඉපදිලා තියෙන්නේ මේ මොනවද පරදත්තු ජීව ප්‍රේතනිකායෙත් දන්නෙත් නෑ. මේ පිටිපබාට මේ බණ කියන්නේ. ඒ වගේ කියනවා මේ වේදනා හට ගන්න තාක් හටගන්නේ රූපයක් අල්ලගෙන. අපි රූපෙට බැඳුනොත් විතරයි වේදනා හටගන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේටත් වේදනා යමක් තියෙනවා නැත්තම් මේ මේ මේ රූපෙන් තථාගතයන් වහන්සේ පෙන්වන මේ අවකන බුදු විලිමේ පෙන්වන ඒව නැත්තම් ජේත් බුද්ධගෙන් පෙන්වන නැත්තම් දන්ත දාසුන් වහන්සේ පෙන්වන කියලා රූපයක් පණවනවා නම් තථාගතයන් වහන්සේ එකක් කරවත් නැහැ. ඔයින් එහා පැත්තේ ඉන්න උංග ප්‍රහාණය කරලා. අය තථාගතයන් වහන්සේට මේ අර ඥානෙ තියෙනවා මේ දැනුම තියෙනවා මේ දැනුම නෙවෙයි ඒකට කියන්නේ විඳීම් තියනවා කියලා අපි හිතනවනම් නැත්නම් මං ඉදිරියට ගියාම සරුවචාන්සර් මං පිළිබඳ හැඟීමක් පහළ වෙයි කියලා හිතනවා ඒක එකක්වත් නෑ ඒව එකක්වත් තියෙනවා තථාගත වෙන්න බෑ ඒව ඉක්මවලා තියෙන ඒව පහීන වෙලා තියෙන්නේ ඒක නිසා මේ බමුණට කියනවා තථාගත දැන් අපි බුදුහාමුදුරන් කියලා සම්බන්ධ කරලා මේ කිව්වට මේ තමයි රහතන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ මේ හැඟීමක් පහළ වෙනවා නම් ඒ හැඟීම නිසා වේදන යාට සංසාරයක් දුක් වෙනවා ඒ හැඟීම් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැති බවට තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඔක්කොමලා ගිහිල්ලා තථාගතයන් වහන්සේගෙන් හැඟීම් ඉල්ලනවා. නැත්නම් හැඟීම් ඇති කරන්න උත්සාහ කරනවා. ඉතින් ඇති වැඩක් නැහැ. ඒක නිකන් මේ මුල සිඳිල්ලස තල් ගහකට වතුරක් කරනවා වගේ. ඒක ආයේ බෝ වෙන්නේ නැහැ. තාලවත්තු කතං. අනභව කතං. අන්නේ වේදනා ස්වරූපයක් ਸਰවචනාන්තර තියෙන හැබැයි දන්නවා පෘතජ්ජනේ නටන්නේ මෙන්න මේ කොටසට ඒකට වේදනා කියලා තමයි තියෙන්නේ මට මට තේරෙනවා ඒක. හැබැයි ඒක මම ඉක්මවලා ඉන්නේ කියලා. ඉතින් අපිට හිතෙනවා එතකොට එහෙනම් පුතත්ජනෙකුට හිතනවා ඉස්සෙල්ලාම කරනවා නේ අපිට එහෙම එකක් නැහැ අපිට ආවොත් වේදනාවක් විඳවනවනේ අපි අපි කියන්නේ සිංහල කියන්නේ විඳවනවා. ඒ විඳවිල්ලක් නැති වේදනා වේදනා කියන්නේ අපි. ඉතින් තමයි මම මේ කතාව ගේන්න හදන්නේ. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් අපි මේ මුළු සංසාරේ මේ නව තාක්ෂණයේ මේ යටිතල පහසුකම් සේරම හොයන්නේ සැප වේදනාවක් සඳහායි කියලා. අද මානවයා මේ සැප වේදනාව කියන හැමත ඕනෙම ජඩ වැඩක් කරන්න ලෑස්ති. ඕනෙම අසාධාරණයක් කරන්න. කරන හරියක් කරන්නේ තසාධාරණ තමයි. කරන හරියක් කරන්නේ ජඩ වැඩ තමයි. උගේ ජඩ වැඩ සාධාරණයි වූ අනිත් එකාට නීති හදනවා. පුළුවන් හැම එකාම අනුන්ට නීති හදනවා. හැබැයි ඌ කියන නීති හදව මට නීති නැහැ කියලා. ව්‍යවස්ථාදායක සභාව විතර ජඩයෝ කොහොක්වත් නැහැ. ඇමරිකාවේ බැංකු සල්ලි අච්චු ගහන්නේ උන්ට කිසිම නීතියක් නැහැ. එයාකට accounts check කරන්න auditor කෙනෙක් නැහැ. උන්ට තියෙන්නේ සල්ලි අච්චු ගන්න එක විතරයි. ඌ කියන්නේ ආණ්ඩුවත් ආණ්ඩුව. ඉතින් අපි මේ රුපියල් ඒ ඩොලර් එකක් ගන්න තමයි දවසක් මහන්සි වෙන්නේ. දැන් නම් ඩොලර් 10ක් හම්බ වෙනවා දැන් දවසකට. ඩොලර් 10ක් ගන්න අපි මහන්සි වුණාට පස්සේ අච්චු ගන්න එකට කඩදාසියක් විතරයි. ඒකේ යටින් ලියලා තියෙනවා මේ ඩොලර් 10ට සමාන වටිනාකමක් දෙන්න මේ කොවිතාංශය බෙදලා ඉන්නවා කියලා. රජිනී ආසන් කර නැත්නම් රජ්‍ය ආසන් කර. ඒක උතාංශ දුන්න කවදාකවත් ඩොලර් 10ට හරියන රත්තරන් දෙන්නේ නැහැ. ආයෙත් ඒ જાති කොල කැල්ලක් දෙන්නේ. ඉතින් මේ සල්ලි වලට අද පහඳින පහඳිල දිහා බලනකොට පේනවා අල්ලි දෙයියන්නේ මල්ලි කරගෙන අපි විඳවන විඳවිල්ල. ඒ මොකටද අපිට සැප ලැබෙයි කියලා අපේ අම්මට තාත්තට අපිට සැප ලැබිලා තියෙනවා ලැබෙයි. අපේ දරුවන්ට අපිටදී සැප දෙන්නම් කියලා මේ ගත කරන ජීවිතේ කක්කුස්සි වලකින් ගොඩවිල නැහැ කවුරක්වත්. මේ කාමේ ඉන්නේ සැප හොයන ගමනට. මේ නිසා සැප හෙවීම සඳහා කරන දැනුමට වේදය කියලා කියනවා. ත්‍රිවේදයේ තමයි බුදුරජාණන්සේ පහළින් සෙමුණු දේ. බුදුරජාණන්සේ මේක දේව ප්‍රතිවේද කරනවා කියලා. ඒ වේදනාවක් නිසා අපි කැරට්ටල එල්ලපු බූරුවා වගේ කැරට්ටලේ කණ්ඩ දුවනවා. මැරණකම දුවනවා. මේ විඳවිල්ලක් මෙතන තියෙන්නේ. මේක දැනගත්තා නම් ওই කොච්චර තටමවත් මේ වර්තමාන මොහොතේ තියෙන චිත්තක්ෂණයට එහාට කාටවත් යන්න බෑ. යන හැම එකකින්ම වෙන්නේ වර්තමාන චිත්තක්ෂණේ වසුරු හෙල්ලීම. ඒ වෙනුවට මේ වර්තමාන චිත්තක්ෂණේ සමාදන් වෙන එකකට පේනවා මේකත් එච්චරම නම් සැප නැහැ. දරන්න පුළුවන්. හැබැයි අනාගත සසුන් විතර දෙවිලි තැවිලි නැහැ. පශ්චාත්තාප වුණා නම් පශ්චාත්තා අතීතයේ පිළිබඳව මොකොත් නැහැ වර්තමානයේ ඉන්න පුළුවන් නම් ඒකට කියනවා වේදනාව ප්‍රහාණය කරයි. නැත්නම් වේදනාව ඉක්මවවයි කියන්නේ. ඉතින් මම කියන්න හදන්නේ කොහොමද තථාගත தත්වයටපත් වෙච්ච නොවිච්ච ශේක පුද්ගලයෙක් හෝ එහෙම නැත්නම් කල්යාණ සත්පුරුෂයෙක් හෝ අපි අන්ධ පුත්ත්ජනෙක් ඉතින් තේරුම් ගන්නට ඉන්නේ නැහනේ බණ අහන්නෙත් නැහනේ. ඒක නාතේ ජාතකමෙතනම තතරින්ද වෙනවා. ශේක පුද්ගලයෙක් කොහොමද ක්‍රියාත්මක කරන්නේ? එයා දැනගන්නවා දැනගන්න උත්සාහ කරනවා සැප වේදනාවක් එනකොට එයා ආස්වාසිය ආස්වාසිය කියලා මෙනෙහි කරනවා වගේ ඒ සැප වේදනාවක් වශයෙන් දැනගන්නවා. ඒකට ඒක විපරිණාමයක්පත් වෙලා දුක් වේදනාවක් එනකොට එයා දුක් වේදනාවක් කියලා දැනගන්නවා. ඉතින් ආධුනිකයා කරන්නේ ඒ Tamanට එනේන සැප වේදනා දුක් වේදනා පොත් ලැබීමක් කරනවා. එයා දවස අවසානයේ පොත් ලැබීම බැලුවොත් එහෙම දවස පුරාම සැප වේදනා දුක් වේදනා ගත්තොත් විනාඩි 10කට වැඩිය ගත කරලා නැහැ. අනික හුඟ වෙලාවක තියෙන්නේ සැපත් නැති දුකත් නැති තැනක. ඒක කවදාකවත් භවනා නොකරන එක නදන්නේ. ඉතින් ඒ නිසා පොත් ලැබීමක් කරොත් සැප සැප වශයෙන් දුක දුක වශයෙන් අතර මෙතන තිත් ටිකක් තියෙයි. අතරමැදේ වට මොකද වෙලා තියෙන්නේ? බුදුජානනාංශයකට නමක් දානවා සැපත් නැති දුකත් නැති වේදනයි කියලා. මේ ටික මඟහරින එක තමයි මෝහය කියන්නේ. මේ ටික නොදන්නකම තමයි ප්‍රමාදය කියලා කියන්නේ. මේ ටික නොදන්නකම තමයි අවිද්‍යාව කියන්නේ. ඉතින් මුළු ලෝකෙම උත්සාහ කරන්නේ අර 110කටත් අඩු ප්‍රමාණයක් තියෙන සැප දුක් වේදනා වලින් තමයි ඉතිහාසය ලියන්නේ. අනාගත සැලසුම් හදාන්නේ. අනුන්ට බයිලා කියන්නේ. මේ ලෝකේ කතන්දර ගොතන්නේ. ඔක්කොම තියෙන්නේ Tamanට දැනන සැප වේදනා දුක් වේදනා. නමුත් මේ ඔක්කොම දිහා හතියෙන් ඉඳලා මේ සැප වේදනා දුක් වේදනා ඔක්කොම දවසේ එකතු කරත් 105කට වැඩි වෙන්නේ නැහැ. 95ක් ඉන්නේ අපි සැපත් නැති දුකත් නැති ඕකට තමයි කම්මැලිකම කියන්නේ. ඒ තමයි නීරසකම කියන්නේ. තමයි පහළු ගතිය කියලා කියන්නේ. ඉතින් ඒක නැති කරන්න අපි බීටි බොනවා, චුයින්ගම් හපනවා, නව කතා කියවනවා, පත්තර බලනවා, ටෙලිවිෂන් හදනවා, ටෙලිවිෂන් ඩ්‍රාමා හදනවා, බලනවා, එක එකන සිප වෙනඳ ගන්නවා, SMS අරිනවා, ටෙලිෆෝන් දවස් අර සැප දුක් වේදනා දෙන්නේ නැති කොටස පහළුයි කියලා පුතුමාකාර විනෝදාංශකත රස කරගන්නේ හැම එකකින්ම අපාගාමි වෙනවා. එයාට ලස්සනට සැපත් නැති දුකත් නැති කෙලස් නැති තැනට එනකොට ඒක පහළුවකට සලකලා ඒක කාලකන්නිකමකට සලකලා නෝන්ජල්කමකට සලකලා ඒක කුප්පණ්ඩ කරන වැඩ තමයි විනෝදාංශ කියන්නේ. රික්‍රියේෂන් කියලා කියනවා. එහෙම නැත්නම් මේ සමාජ ශාලා කියලා જાතියක් තියෙන. සමාජ ශාලාව කරන්නේ ඒ වෙලාවට ගෙදරට ගිහින් කට්ටියක් ඉදලා කතා කරලා බියර් එකක් බීලා එනවා. ඒ මොකද අර ගෙදර හිටියෝ පාළුවේ. කබයිරිලා ඊට කමක් නැහැ කවුරු දකින්නද කවුරු බලන්නද මම දැන් මාළුවියේ ඉතින් ඒකට කැමති නෑ එතකොට මුණුබුරක්වත් ඉන්නවා දැන් මට හිටියනම් මුණුබුරා තුන් හතර දිනේ කුකුලොඩි ඉන්න ඕන මේ වෙලාවේ හිටියනම් මට පාල් කරන ඌ රවුලුත් අයින කොණ්ඩෙමුත් අයින ඌ පිත්ත පිත්ත පිත්ත පිත්ත කියලා ගාගා ඉන්නවා එතකොට මට නෑ නායකකමත් තේරෙන්නේ දැන් මේ දැන් ඔන්න මට පොඩි උන්නේ නැති නිසා පොඩි එකක් දකින්නකොට මට හරි ආසාවක් එනවා ඉතින් අම්මා කැමති නැහැ ඒකට. ඒ මොකද මේ වෙලාවට ඉන්න ඕනේ මේ පොලාට අපිට කම්මැලි හිතෙන වෙලාවනේ. ඉතින් ඒ වෙලාවේ රැවුලෙන් අදින්න ඉන්න ඕනේ කවුරුහරි. ලොකු සාංශ කියන හොඳම දායකයෙක් මම නම් දනවකන්දේ කියලා ඉතාමත්ම ගෞරවය කොණ්ඩ බැඳලා සුදු සෙද්දක් ඇඳගෙන මිනිහා එනකොට මිනුපුරත් එක්ක ආවලු. ඇවිල්ලා ඒ පොලිමුරා සෙල්ලම් කරගෙන ඉන්නවලු. අර මනුස්සයා කලාතුරකින් ලොකු අහම්බෙච්චාම හරියට අනාථ වෙන්නේ තුමා බුදුහාමර දැක්ක වගේ ඉන්නකොට අරු නැග්ගලු කන්ද කොන්ද උඩට. පොඩි ආයෙ නැල කොණ්ඩේ කැඩවලු. කල්ලිල ඔලුවට ගහනලු පිට පිට පිට පිට පිට පිට කියලා ගහනලු. ඉතින් අර මනස දුවද පුත දිහා බලා ඉන්නවා ලොකු සංස කියනවා පුදුම උපේක්ෂාවක් මේ මනුස්සයාගේ තිබුණේ මයිත් එක කරපු කතාව පටලවාගත්තේ නැහැ කිව්වා. දරුවගේ වැඩේම කොණ්ඩ කඩලා දාලා මුහුණට දාලා පිස්ස පිස්ස පිස්ස පිස්ස කියලා ගහගතා කරනවා. ඉතින් කොහොම මේ මනුස්සෝ නිවන් දැකලා වගේලු මට පේන්නේ. ඉතින් ඒ gedare හිටියා නම් අර දරුවගෙන් තමයි අර පාළුව අපි නැති කරන්නේ. ඒ නිසා වේදනාව දන්න මිනිස්සයා වේදනාවේ සැපත් නැති දුකත් නැති තැනට යනකොට ඒක පහලුවක් කරගෙන නීරසකමක් කරගෙන අපි පෞල් ජීවිත ගත කරනවා. අපි සමාජ ශාලා යනවා. අපි බොනෝ එහෙනම් දුස්ති මේ මේ නොපනත්කම් ගොඩක් කරනවා අර පහළු ගතියට තියෙන ද්වේෂය නිසා. බුදුරජාණන්සේ අහන්නේ මේ වේදනා චෛතසිකයේදී මේ පහළු ගතිය ද්වේෂ මුඛයෙන් නැතුව ප්‍රඥා මුඛයෙන් දැක්කනම් ඒකට ප්‍රතිවේදී කියලා කියනවා. ඒක වේදනාව විනිවිද දැකීමක්. නමුත් අපේ අම්මලා තාත්තලා උගන්වන්නේ නෑ අපට. ඕක දරුවෝක පාලුගතිය කියන්නේ බෑ. හුදේකලාව කියපන්. ඕකට විවේකයේ කියපන්. ඕකට පිරිච්ච ගතිය කියපන්. ඕකට විශ්‍රාමයේ කියපන් කියලා අම්මලා තාත්තලා දන්නේ නෑනේ. ගුරුවරු දන්නේ නැන්නේ පන්ති කාමරයේ කියන්නේ. බුදුචානන්සේ කියන ඔබ එනේන වේදනාව මෙනෙහි කරපන්. වේදනාව පිළිබඳ වේදනා ස්කන්ධය බලනකොට පටලවා ගන්න එපා. මේ ආනාපාන චේති වේදනාව මෙනෙහි කරන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. යම් වෙලාවක ආනාපාන ඉක්මවල යන වේදනාවක් ආවොත් සැප වේදනාවක් දුක් වේදනාවක් වශයෙන් මෙනෙහි කරන්න. බලන්න. ඒක මෙනෙහි කරන්න වෙන්නේ කොච්චර පොඩ්ඩක්ද? අනික හුඟ වෙලාවකට අපිට නොදැරිය හැකි වේදනාවක් එන්නේ නැහැ. ඒකක්වත් ඉතිහාසයට යන්නේ නැහැ. ඒකක්වත් කතන්දර ගොතන්නේ නැහැ. ඒකක්වත් කර්ම රැස් කරන්නේ නැහැ. මෙතන තථාගතයි. අපි ඒක තථාගත වශයෙන් නෙවෙයි අඳුරන්නේ කාලකණ්ණිකව වශයෙන්. අපි අඳුරන්නේ නද්දකින් ඔපතන්න දොමකින් කියලා. අපි හදන්නේ මොකකින් හරි ඒක රසමසවලු කරන්න. ඒකට වෙන මොන හරි ගෙනත් දාන්න. කවදා හෝ එතකොට අපි සංඥා ගෙනත් දා ගන්නවා, සංස්කාර ගෙනත් දා ගන්නවා, විඥාන ගෙනත් දා ගන්නවා, රූප ගෙනත් දාන. වේදනා චෛසිකේ යන කෙනා අපි කියමු වේදනාවට පස්සනාව කියලා. සැප වේදනා සැප වේදනා වශයෙන් දුක් වේදනා දුක් වේදනා වශයෙන් ගත්තොත් ඒක හරියට අහසේ තියෙන තරු ටික රොක් කරොත් අහසේ ඉඩෙන් කොච්චරක් වහන්න පුළුවන්ද කියලා බලන්න. 100%ක්වත් වහන්න බෑ. රහසි කවදාකවත් අපි තරු ඇර හිස්තන දැකලා තියෙනවද කියලා බලන්න. ඒක මහා නොදකින් කියලා කියනවා. ඒකයි මුස්පේන්තු වලාකුළු තියෙන හස බලන්නවත් කැමති නෑ තරු නෑ. පිටුනට තරු කියන්නේ 100%කටත් අඩු ප්‍රදේශයක්. ඒ වගේ දවසට මතුවෙන වේදනා ටික දිහා බලන්න. උඩ පෞල් කෑවයි කියලා අඩු වැඩියක් වෙනවද කියලා. ගෑණියක් ගත්තයි කියලා. එතන මට ප්‍රසාව ප්‍රොමෝෂන් එකක් හම්බුනායි කියලා ඔක වෙනසක් වෙනවද කියලා. එතන ඩිමෝෂන් එකක් හම්බුනා කියලා වෙනසක් වෙනවද කියලා. ඉතින් ඒ වෙනුවට අපි එක එක කුලල් කාගෙන උගෝරහනේ කාගෙන මැරෙන්න හදන්නේ අරුට වැඩි මේ සැප වේදනා ගන්නනේ. මේ වේදනා චෛතසිකේ දන්නවනේ. අර තේරෙනවා මේ වේදනා චෛතසිකේ රූපේ නෙවෙයි. රූපණ ගතිය නෙවෙයි ඒකේ තියෙන්නේ වේදිත ගතිය, විඳින ගතිය. විඳින ගතිය දිහා හොඳට බලනද රූපයක් වුණත් අපි දන්නේ විඳීම හරහා. ඒ විඳීම වල යම් තැනක අත්කිලමතාන යෝගයට අහු වෙන සැප වේදනාවක්, දුක් වේදනාවක්, කාමසුකල්ලිකාන්ට හම් වෙන සැප වේදනාවක් බලලා ඒ දෙක උභෝවන්ති අනුපගම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. ඒ සැප වේදනාවත් සැප වේදනාවක් වශයෙන් මෙනෙහි කරා. දුක් වේදනා දුක් වේදනා මෙනෙහි කර බලන්නේ අහුවෙන්නේ නැති කැලලක් තියෙනවා. ලොකු කැලලක් තියෙනවා. අන්න ඒකෙදි තමයි මෝහයටපත් වෙන්නේ යන්නේ. ඒකෙදි තමයි අපි නව නිර්මාණ කරන්න හදාන්නේ. ඒකෙ තමයි පශ්චාත්තාප වෙන්නේ. මේක සමාදම් වෙන්නේ නැති නිසානේ. වේදනාවේ සැප දුක් නැති කොටස සමාදම් වෙන්න දන්නවනම් උපතිම නිවන් දැකලා නැති. ඒ උපතින්ම දැකපු නිවන නැති කරන්න නෙමෙයි දැනුම උදව් වෙන්නේ අපිට. මේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා මම පොරක් මම අයියා මම අක්කා කියපු ගමන් ඒ කිසිම තැනකට අපිට යන්න දෙන්නේ ඒක අපිට පාළුවසයක් කරලා අපි ඉතින් තොරන් ගන්නවා. එබැවින් නව නිර්මාණ කරනවා. අපි ප්‍රගතිය හොයනවා. එතන කාට හරි ගන්තියක් අදින්න හදනවා. එතන අරූට ඊර්ෂ්‍යා කරනවා. එතන මට ඊර්ෂ්‍යා කරන එකට තරහ වෙනවා. මේ ඔක්කොම තියෙන්නේ අර වේදනාවේ කුප්පන රුප්පන ගති නැති අපි ඒකට පාළු ගතිය කියලා කියන්නේ නීරස ගතිය කියලා කියන්නේ කම්මැලි ගතිය කියලා කියන්නේ කොටු වුණා වගේ පේන්නේ තනි වුණා වගේ පේන්නේ අන්න ඕකට කරන විකාරණේ මේ වර්තමාන මොහොත වණ කරන්නේ කෙලස් කරන්නේ මේ පාළු ගතියට ආවම මේක උප්පත්තියෙන් ලබාගත් සම්පත්තියක් කරගන්න පුළුවන් කෙනාට තේරෙනවා මේ පාළු ගතියට ඉඳපු ගමන් ශප වේදනාවක් ඇවිල්ලා නැති වෙලා යනවා නිකන් දුක් වේදනාවක් කරලා නැති වෙලා යනවා තාම කලාතුරකින් තමයි නොදැරිය හැකි එකක් එන්නේ. නොදැරිය හැකි එකත් හොදවට බලන්න හිටියොත් කිසිම ප්‍රතිකර්මයක් නැතුව ඒක නැති වෙලා යනවා නැත්නම් මිනිහ මැරලා යනවා. එච්චරයි. ඔය කොච්චර හෙල්ලම් කරත් ඕක වෙනස් කරන්න වෛද්‍ය විද්‍යාර්ථයා මොන නසත්‍රකාරට බෑ. මොකෙන් ගෙනාවත් ඒ කට්ටඩිය වෙනස් කරන්න බෑ. මොකද බුදුන් කියන්නේ මේක සංසාර රෝගයක්. උට ලීඩ බෙද ගන්නෑ. ඔක ඉවර වෙනකම් බලන්න බැරි නිසා තමයි මේ නානාපකාර විද්‍යාවල් තියෙන බුදුසසුනේ ආයුර්වේද ගණන් ගත්තා. ඒ ආයුර්වේදයට විරුද්ධ යනව නෙවෙයි. වෛද්‍ය ශාස්ත්‍ර විද්‍යාව යනව නෙවෙයි. නමුත් අපි අනවශ්‍ය රෝග කීයකට වෙදකම් කරනවද? ඒ නිසා ඒ හැම වෙලාවෙම චිත්තක්ෂණ කීයක් වර්තමාන මොහොත කීයක් නාස්ති කරනවද? ඒකට ඒ තථාගත ස්වරූපයට වසුරු වෙලන එක කරන්නේ. අම්බ වෙච්ච තථාගත ස්වරූපය කියන්නේ ඒ වේදනාවේ සැපගතිය දුක්ගතිය නෑ නිකන් ඇල්ලතර වගේ. පාටක් නෑ, ගඳක් නෑ, රසක් නෑ, හැඩයක් නෑ. ඉතින් අපි ඇල්ලතර කියලා විශ්ි කරනවා. නමුත් ලෝකේ තියෙන හොඳම බීම ඇල්ලතුව. ඒකට මොනවා වැටුණත් කෙලෙසෙනවා. එනිසා සැප දුක් දෙක ඉන්නේ අහම්බෙන් නෙවෙයි. අල්ලපු කිරිමිනි අහුණියම් කරලා නෙවෙයි. ඒක ඉන්නේ කර්මජ චිත්තජ හේතු නිසා. ඒව මග ඇරියොත් පස්සට එනවා. එන්න අරින්න ඉවරයි. නෑ ගෙවුණා. ඊට පස්සේ මනුස්සයට ඉතරාට එන ලොකු සතුටක්. අපි එනකොටම වේදනාව වේදනානාශක දාලා අයින් කරනවා. සීනටි කරලා අයින් කරනවා. බීඩියක් බීලා ගංජක පිටියක් ගහලා සූස්තියක් දාලා අයින් කරනවා. ඉතින් වෙන්නේ ඒක ඊගාවාත්මෙට එනවා. එන එකට එන්න දෙන්න. එන්නේ වෙලාවට. යෝ එන ඕනම වේගයක් නතර කරොත් අපස්මාර කියලා කියනවා. මුත්‍රා කරන්න ඕන නම් මුත්‍රා කරන්න නැතුව නතර කරොත් අපස්මාර. වැසිකිලියන්න ඕන නම් වැසිකිලියන්න නැතුව නතර කරොත් අපස්මාර. ශුක්‍ර වේගයක් ශුක්‍ර වේගයෙන් නැතුව නතර කරොත් අපස්මාර. කෙල ගහන්න ඕන නම් කෙල ගැහුවේ නැත්තම් අපස්මාර. ඇහෙන් කබෙන් එක නතර කරොත් අපස්මාර. කනෙන් කංකර දෙන එක නතර කරොත් අපස්මාර. යන්න අරින්න. ඉවරයි. මොන ඉරක්කත් දැන් තියෙන රූපලාවන්‍යකම හැටෝ හිල් වහම පහයම වත් නවයම වහන. අපස්මරණ වෙනවනවා ඉන්නේ. කිසිම වෙලාවකට කිසිම කෙනෙකුට අවශ්‍ය නැට මූත්‍රා කරන්න දැන් බෑනේ දැන් ඉන්න ජීවිතේට. ශිෂ්ටාචාරය කියලා ඔකට දාගෙන තියෙන්නේ. පිස්සු. වන ජීවිතේ කොච්චර ලස්සනද කියලා බලන්න. කැලේ ඉඳ ගියාම අපිට ඔක ප්‍රශ්නයක් නෑ. ඔය නවදොරෙම වැగిරෙනවා. නෑ අපිට කිසිම ප්‍රශ්නයක් උඹ ඕනනම් ඇවිල්ලා බලලා ඵලයන් අවුතට වැගිරෙන උඹ ඉන්න ඕනේ නෑ කැලේට උඹත් ඵලයන් කන්නාඩි ඉස්සරහ උඹටත් පේනවා අය කවුරුත් බලන්න ඕනේ අපි ඉන්නවා වනේ වන සත්තු වගේ නවදොරම ඇරිලා ඉතන යන ඒතකොට කැටි ගහන්නේ නෑනේ පිළිකයෙන්ද දෙන්නේ නෑ ඇතුළට හැරෙන්නේ නෑනේ එළියට යන්නේ දැන් එළියට එනක වහපුවාම ඇතුළට හැරෙනවා ඉතින් පිළිකතිය හැම අර්බුදයක්ම ඉන්න අරින්න ඔය එන හැම මේ රෝග ලක්ෂණයක්ම සුවසේවාවක ලකුණු මේ සූසේව නැතර කරලා අපස්මාර වෙනවා. අද කිසිම ලෙඩක් ඔය දොස්තරලා දැනගන්නේ මේ කතා කරන්නේ. දොස්තරට අහුවෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මැෂින් වලට දාලා ටෙක්නීෂියන්ට දානවා යායෙම වවාගෙන කනවා. ලෙඩා ස්පිතාලෙන් එළියට ගන්නවා. ලෙඩාට තනිපයි. පවුලයට heart attack. ඒ බිල දකින්නකොට මම බර ගානක් යන්නෙම නැහැ දොස්තර කෙනෙක් ගාවට. වැඩක් නැහැ. ගිහිල්ලා ඇවිල්ලා ඊපස්සේ ඇති වෙඩක් වෙනසක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා බුදුජානසී වේදකම් කරා. ලෙඩ 13 12ක් ඇවිල්ලා තියෙනවා. ජීවකය ලෙඩ දෙක තුනකට සනීප කරලා තියෙනවා. ඒ නිසා වෛද්‍ය සාහිත්‍ය විරුද්ධ යනවා නෙවෙයි කියන්නේ. අපි මේ සාමාන්‍යගෙන පාළුව නැතිකරන নানা ප්‍රකාර විකාර කරනවා. ඒ පාළුව එනකොට කියන්න පාළුව දේවනාත් කරලා උඹ නාඩං උලලේනෝ උලලේනෝ මේ උලලේලා අඬනකොට ඌ අපිට කියනවා උඹටත් පාළුයි. උඹට පියා මට උඹට පැල්පතයි ඉරි කඩයි තියෙන්නේ මට පියාටුයි තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ ඉතින්? පැල් කවියක් කියන උඹ නාඩන් උලලේන උඹටත් එක්කලයි මම මේ පැල් කවිය කියන්නේ. මොකද කරන්නේ? දරුවෝ එක්ක ඔක් කරන්න බෑ. දරුවෝ හිතනවා තාත්තගේ වැල් කොහම පාළුව නැති කරන දරුවගේ වටිනාකම කියලා. තාත්තා හිතනවා දරුවා කියලා එකෙකුටවත් විලි ගහ ගන්න රෙදි නැතුව නෙමෙයි අනුන්ගේ විලි වහන්න හදන්නේ. එකෙකුටවත් බෑ. ඉතින් පාළුව පාළුව වශයෙන් බාරගත්තා නම් ඉතින් උල්ලලේනගේ සින්දුව කියන එකයි තියෙන්නේ. පාළුව දෙවනත් කළා ඔබ නාඩන් උන් එඬුවට කවුද පුතේ උඩ උපදව කරන්න ඉන්නේ? ඔබ මේ වේදනා නාශන කරුවයි කියලා කියන අපස්මාර රෝගයක්. විඳපන්. එක දෙමාපියකට ඒ කියන්නේ කැමති නැහැ. බුදුරජාණන් ශ්‍රීතර ශ්‍රාවක පිටර කිව්වා කැලේට ඵලයන් අන්ධකාර වෙලා ගන්නකොට උඹට මුලක් පෑගුණා කියලා සර්පෙක් පෑගෙන්න පුළුවන් කයි. එතන වැටෙයි, මැරෙයි. බට අඬවට කවුරුද ඇම්බියුලන්ස් නැහැ. අදිසි සේවා නැහැ, මැරෙයි. ඒකයි කරන්නේ ජීවිතය කියලා කියන්නේ. උඹ වේපාරක් කියලා හිතන අඩියතියයි සර්පෙක් වෙයි, කයි මැරෙයි. ඉවරයි. ඒකද තැවෙන්න කවුරක්වත් නැහැ. දැන් නැහැ. දැන් සංඝයාටත් තැවෙන්න කට්ටිය ඉන්නවා. සංඝයාටත් SMS තියෙනවා. සංඝයාත් සෙල්ෆෝන් පාවිච්චි කරගෙන ඉන්නවා හදිස්සියක් වුණොත් එහෙම දායකයොත් බලා ඉන්නවා සංඝයාට ඇම්බියුලන්ස් එක කුටිය කාටම ගෙනියන්න පුළුවන් නම් හරි ෂෝක් කියාගන්න. ඉතින් අපි ඒව තමයි මේ අරන්නේ දිනු කරනවා කියලා කියන්නේ. ඒකට හැම එකම කොරෙක් කන්දෙක් බීරෙක් වඩපත් වෙනවා තමන්ගේ තියෙන හැකියාවල් ඉලියට එන්නේ. මේක ඔබ තථාගතයන් වහන්සේ නමක් වෙන්න බෑ මේකේ. උනාට පස්සේ වෙන්නේ අපි කොහොමද නිවන් දැකලා තියෙන්නේ අපේ නිවනට ද්වේෂ කරනවා. නිවනට අපි කියන්නේ පාළුයි කියලා, කම්මැලි කියලා, නීරසයි කියලා කාලකන්ණි. බුදුරජාණන් සේවනට කියන එකට හුදේකලාව කියපන් විවේකයේ කියපන් විස්රාමයේ කියපන් ඒක ලොකු සංසිදාප වචනයක් පිටිච්චකතිය කියපන්. ඔක දරන්න පුළුවන්. ආන්නේ වේදනාව දන්න කෙනාට මරණයෙන් මැස්තේ නෙවෙයි මතුවෙච්ච වේදනාවකුත් වේදනාවක් කියලා ගන්න නෑ එයා. නෑ මේ රූපයක් වගේ ඇවිල්ලා යන එකක්. මේ උදේට ඉර පාන අවසට ඉර බහින ඒකට මම නඩු කියන්න ඕනේ නෑ. දුක් වේදනාවක් ආවත් දන්නවා එන ක්‍රමයටම යන්නේ. අනිත් එක ඒකේ ජෝක් එක එහෙම නැත්නම් ඒකේ තියෙන විහිළුව තමයි දුක් වේදනාවක් යනකොට සැපයි සැප වේදනාවක් යනකොට දුකයි. ඉතින් එහෙම නැතිනම් ඔගේ මුණතටනේ අපි තොරන් ගහන්නේ. ඉවර වෙනකම් බලපින්නට මොකද වෙන්නේ? හැම සැප වේදනාවක් වෙරෙන දුකේ. හැම දුක් වේදනාවේ සැපෙන්. දෙක එකතු කරලා දෙකට බෙදපුවාම ආයසරයක් දැනෙන්නේ නැති ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ ඉලක්කම් ටික දන්නේ නැතුවනේ අපි මේ සැප වේදනා වැඩි කරන්න හදනවා දුක් වේදනා නැති කරන්න හදනවා. ඉතින් අපි සම්මන්ත්‍ර තවත් ආපත්තනවා. සැප වැඩි කරන්න ජාතික වශයෙන් දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් මේ බුද්ධ ජානසේ කවදාකවත් ඒවට දොස් කියන්නේ නැහැ. එයාට තථාගත කියන්නේත් නැහැ. ඒසේක කියන්නේත් නැහැ. කල්යාණ පුත්‍ත්ජනය කියන්නේත් නැහැ. භාවනා කරනකොට බලන්න භාවනා කරන වෙලාවේ දැන්න දැන්න දැක දැක මුකුත් නැති කියන තත්ත්වයක් වෙනක තථාගත. දන්නේ නැතුව දකින්න නැතුව නොතේරෙන තැනක් වෙනක අපිට පාළුව කම්මැලිකම කියනවා. ඒ පාළුව කම්මැලිකම තමයි භාවනා දියුණු වෙන ප්‍රධානම ලක්ෂණ. අපිට තේරෙන පටන් ගන්නවා මොනක්වත් නැහැ නිකම්ම නිකන් නීරසයි ඒකාකාරයි කියා ගන්න දෙයක් නැහැ මේකට නොදකින් කියන එක නේ මායя කියන්නේ මේකට නොපතන් කියන එක නේ කෙලස් කියන්නේ අන්නේ කෙලස් ටික අඳුර ගන්න පුළුවන් නම් මොනක්වත් නැති තැන එහෙම නැත්නම් කිසිම ඉරියව් වෙනස් කරන්න නැති ඉඳගෙන ඉන්නවා ඒකට කඩਿੱත්තු ගතිය එනවනේ පාළු ගතිය එනවනේ කම්මැලි ගතිය එනවනේ විශේෂයෙන්ම අරමුණ නැතුනට පස්සේ ආ දැන් දැනගන්න ඕනේ දැන් මම කෙලින්ම ඉන්නේ මායяත් එක්ක කෙලින්ම ඉන්නේ කෙලස් එක්ක ඒ ඇවිල්ලා নানা ආකාර ප්‍රකාර ගොඩ පෙතක දුරු කන් දෙනවා. කකුල පොඩ්ඩක් හැර කරපන්. එහෙම නැත්නම් නැගිටලා ඵලයන්. එහෙම නැත්නම් නිකන් ඉන්නකොට බුද්ධානුසය වඩපන්. ද අනිච්චන් දුක්ඛන් වඩපන්. මේ හැම එකකෙම මායя කරන්න අර තියෙන එකලස කඩනවා. ඉතින් ඒ වෙලාවේ යා දැනගත්තොත් මේ මායя ආපු එකත් ලুকু ජයග්‍රහණයක්. මොකද මේක පිටින්ලා ගහන එක දැන් මුණට මුණ දාලා ඉන්නේ. ඌ ගරිල්ල සටන් නැහැ. දැන් සම්ප්‍රදාන කුල යුද්ධයට එරෙ තියෙන්නේ. ඌ ආපු බව දැනගෙන ඌ දාන දාන බෝඩේට ලෑල්ලා අල්ලලා ඉන්නකෝ. උඹ ඇවිල්ලා කියන නැගිටපන් වෙන ඕන ඕන නැගිටින්න කියලා නැගිටලා ආය වාඩි වෙනවා. කකුල වෙනස් කරන්න කියන වෙනස් කළා ආය බලනවා. බලහන් ඉඳ ගියාම බලන්න ඒකේ වැඩෙන වැඩිල්ල. ඒ ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය අන්න දෙන්න දරුවෙකුට පුළුවන් නම් මොන දෑවැද්ද. වේදනාවක් ආවට පස්සේ, කම්මැලිකමක් ආවට පස්සේ, එපාගතියක් ආවට පස්සේ උඹ හිතපන් ওই වෙලාවේ විතරයි මාත් එක්ක මං ඉන්න වෙලාව. අනික හැම වෙලාවෙම අපි සරුන් ගල්ලා ඉන්නවා. සැලසුම් හදනවා. මොනවාද එහෙම නැත්තම් සංවර්ධනය ගැන හිතනවා. නැත්නම් පශ්චාත්තාප වෙනවා. අන්නේ ඉන්න ටික තථාගතයි. ඒ තථාගත ගතිය ඒ සැප දුක් නැති తত্ত্বය උපදින තැනක් නැහැ. ඒක හරි ලස්සන සෙල්ලමක් තියෙන. දුක් සැප වේදනා උපදින තැනක් තියෙන ඉවර වෙන තැනක් තියෙන. දුක් වේදනා උපදින තැනක් තියෙන. සැප දුක් දෙක නැති එකේ උප්පත්තියක් නැහැ, මරණයක් නැහැ, පැවැත්මක් නැහැ. ඒක නිකන් කැන්වස් එක වගේ චිත්‍රය ඇඳලා තියෙන මේකේ. දැන් අපි හිතන්නේ සුනාමි රැල්ලක් වෙනවා, බඩදිය රැල්ලක් වෙනවා, බාදිය රැල්ලක් වෙනවා, පුංචි රැල්ලක් වෙනවා. ඔක්කොම එන්නේ මුහුදෙන්, දිය වෙන්නේත් මුහුදට, මුහුද සදාකාලිකව තියෙනවා. ඒක තමයි රැලි ඇවිල්ලා යන්නේ. මේ රැල්ලට තමයි අපි කතන්දර ගොතන්නේ, ජීවන රටාවල් හදන්නේ, වෘත්තිය හදන්නේ. ඒක බලන්න 100ට කීය තියෙන කියලා. ඒකල මේ මුහුද පොඩ්ඩක් බලන්න. අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේ. ඒකෝ සැප දුක් නැති වේදනාව අදුක්ඛම සුඛ වේදනාව කියලා කියනවා. එහෙම නැත්නම් මනාපමනාප කියන වචන දෙක මුන් සඳහන් සඳහන් කරලා තියෙනවා. මේකට වෛර කරන එක අපි සදාකාලිකව කරලා තියෙනවා. මේ අදුක්කම සුඛ වේදනාට වෛර කිරීම, නීරස කිරීම සාහිත්‍යයෙන් කරන්නේත් ඒකට අවසරු හෙලන එක. කල්පනාවෙමුත් කරන්නේ ඒකට වසරු හෙලන එක. දරුමල්ලමුත් කරන්නේ ඒකට වසරු හෙලන එක. විනෝදාංශලුමුත් කරන්නේ ඒක වසරු හෙලන එක. හැම දෙයකින්ම අපි අප්‍රමාද වෙන වෙලා වැර ප්‍රමාදේ කියලා කියන්නේ මේකට වසුරු හෙලලා ඒකේ තියෙන අර පාළු ගතිය නැති කරලා ඕපමට්ටම් කරනවා. ඒකට වෛර කරන්න නැතුව ඒදී කරන්න බෑ. ඒ නිසා නිබ්බිදා ඥාන එනකොට වෛර පදනමේ ඉන්නේ. කාට හරි ඒක තේරුම් ගන්න මේක මේක දැන ගැනීම තමයි ඥානෙ කියන්නේ. ඒ නිසා වෛර පදනමේ තියෙන නිබ්බිදා ඥාන පදනමට දානකොට තියෙනවා මේ මිනිස්යෝ කරන මේ අර ඇඳීම. මේ ජයග්‍රහණ පරාජය සේරම ඒ මනස මේ වර්තමාන මොහොතේ සැප කියන ඒ නූපදිනා නොමැරෙන தত্ত্ব දන්නේ නිසා අපේ යම් ප්‍රමාණයක් තථාගත තමයි දැනටම. අපි ඒකට වෛර කරන නිසා තථාගත භාවයට අපිට උදව් කරගන්න විදියක් නැහැ. අපේ නිර්මාණශීලීත්වය, අපේ මේ කල්පනා ඥාන, භෞතික ඥාන, ලෞකික ඥාන මේක පිටු දකිනවා. ඒ නිසා භෞතික ඥාන, කල්පනා ඥාන වැඩි වෙන්න වැඩි වෙන්න තථාගත භාවය අයින් වෙනවා. අත් බුරුමේ පඬිස්සන සිතා පඬිත වාක්‍යයක් කියනවා. කොච්චර දැනුම තිබුණත් කොච්චර නිර්මාණ තිබුණත් ඒක හැම වෙලාවෙම තථාගත භාවයට බාධා කරන්නේ ඒක තියාගෙන මේක වසුරු කියලා දැනගෙන පාවිච්චි කරනාට දැනුම බාධාවක් කරන්නේ. නිර්මාණශීලීත්ව බාධාවක් කරන්නේ. එයා දන්නවා මම මේ මම ඉතින් මේ නිකන් අහක යන වැඩක් මේ සිද්ධ වෙන්නේ නේද මම අගේ කරන්න ඕනේ මේ වර්තමානයේ තියෙන මේ සැපත් නැති දුකත් නැති වැඩි ඡන්දෙන් එන ප්‍රමාණය සැප දුක් දෙක තියෙනවා ඒක නැත්නම් ඒක බොහොම පොඩ්ඩයි මේ සැපත් නැති දුකක් නැති තත්ත්වෙට ගියාම මම ඒකට දෙන්නම තමයි මනුස්සකම. අපිට කවදාවත් මනුස්සකම පේන්න බෑ. අපි ඒකට සැප දුක් දෙක වෙනවා. හොයන්න හොයන්න මනුස්සකම නැති වෙනවා. ඒ නිසා අපිට ළඟ ඉන්න මනුස්සයා බැිනේ මට සැප දෙන්න බැරි කරන වාද වාතයක් වූ හුණියංකාරයේ කරදරකාරයෙක්. එතන මට සැප දෙන දෙන යාළුවා මෙයා සිප වෙලඳ ගන්න ඕනේ කියලා. නමුත් මේ සැප දුක දෙකටම කියන්නේ ওই දෙන්න නිසා මට වෙලා තියෙන මේ කඹින් වැටෙනවා. කඹිය විදිහින් දෙන්නේ. මම බේර ගන්න ඕනේ කඹෙන් වැටෙන්නේ නැතුව යන්න. එතකොට තේරෙන්න මේක ඉතින් කවුරක් දෙන එක නෙවෙයිනේ. මනුෂකමේ උප්පත්තියත් එක්ක හම්බෙච්ච එකක්. තිරසනාට හම්බෙලා තියෙන උදන්නේ නැහැ. බුදුන්ස ආමන්ත්‍රණය කරන්නේ නැත්නම් තිරසනාව. සාමාන්‍ය මනුෂ්‍යය ඒත් කල්යාණ ප්‍රත්‍යඥය මතක් කරලා කියනවා. ඔබ තථාගතයි. චීර මෙච්චර තථාගතයි. ඒක සමාදන් වුණාට පස්සේ තුටි කයින් කරන හැටි මම කියන්නේ. කවුරුකේ නෑ මං හරිම කාලා කන්නේ මට අර ලෙඩේ තියෙනවා මේ ඕනියම තියෙනවා මේ කරදර තියෙනවා මට නම් තදාගත වෙන්න බෑ ඇඳි ගෑවියන් කියලා කියනවා. ඒක තමයි කිව්වේ වච්චකත් වාපනේ. එතකොට එහෙම අදහස් තියෙනවා මං කින්දි උඹට තේරෙන්නේ බෑ මං දන්නවකට බෑ කියලා. මොකද උඹ කියනවා මම කාලා කන්නේ. ඉතින් කාලා කන්නේ තමයි. මොකෙක් හරි කියනවනම් කාලා කන්නේ කියලා ඔය කාලා කන්නේ තමයි. ඉතින් මොකද මිනිහාගේ වචන හරි සරයි. මිනිස්සේ හැම වෙලාවෙම සෝපත් වේවා කියන සෝපත් වෙලා ඉන්නේ. කුහිලාකාරී හැඳි ගෑවියම් බංග වේවා කියන උබංග වෙලා. වචනේ තියෙන ශක්තිය නිසා හැම වෙලාවෙම මේ සුබ ආකල්පක ගත කරන්න මට මනුස්සකම හම්බෙලා තියෙන බුද්ධෝත්පාද කාලේ හම්බෙලා තියෙන මනුස්ස සිනු සම්පත්‍ය හම්බෙලා තියෙන කල්යාණ මිත්‍ය හම්බෙලා තියෙන ධර්මයේ තියෙන ඕනම් පැවිදින්න පුළුවන් තව මොන රෙද්දටද තවත් රණ්ඩු කරන්නේ අපිට කණ්ඩ දෙනවා අපිට බොණ්ඩ දෙනවා අපිට ඉන්න දෙනවා නම් තව මොනකින් ගෙඩියට තව රණ්ඩු කරන්න කියලා මොකද්ද මේ රණ්ඩුව එතකොට පේනවා මාර්යා කන ගාවේ ඉන්නේ. මාර්යාට කියන්නේ හිටපන් උඹටත් කෑල්ලක් අදලා දෙනවා මෙතන හිටපන් උඹ. ඉතින් උඹ කඩප්පුලිකම් කරන්නේ නැහැ. මූණට මූණ දාලා අනින්නේ. හැබැයි උඹ දැනගනි මම උපත්තියම නිවන් දැකලා තියෙනවා. මම ඉස්සෙල්ලා ඒ ටික සමාදන් වුණාට පස්සේ ඊටු ටික බුදුහාමුදුරුවන්ට කරලා දෙයි. ඒක පොඩි දයන්නේ කන් ඇන්තින් අයින් කරන දයන්නේ. බුදුහාමුදුරුවන්ට කරන්න තියෙන එක කියන්නේ පොඩි කොටසක්. හැබැයි ඒක අනුසය. ඉස්සෙල්ලා උඹට පුළුවන් අනේ සීල ශික්ෂාවෙන් පිටු දක්වා. සමාජ ශික්ෂාවෙන් පිටු දක්වා. ලේසි නෑ. ඒක බුදුහාමරේ ඉඳි ඉස්සලා තිබුණ දෙයක්. මෙන්න ඊට පස්සේ හිතනවා මෙන්න මේ පොඩි කොටසක්. ඒක යාලියකට ඉන්දියාපැත් තිබ්බව කො කම්බරලා දාතයි. අර ටික දන්නවනම්. ඉපදිච්ච කමම මනුසත්ත පරිලාභයක් මේකේ තියෙන්නේ. කාලකන්නිකම නෙවෙයි. ඔය අපිව කරන දේ මොකක්වත් නැතුනට ඕක ඔහොමයි. ඔය මොන තටමිල්ල තටමුවත් හරියට අරනොත් ඕක ඔහොමයි. අන්න ඒක දන්නේ නැති කාට මං කියනවා මනුස්සකම නැහැ. ඉතින් ඒ නිසා හිතනවා අරයා මට උපස්ථාන කරાવી, අරයා මට ෆේවර් එකක් කරાવી උදව් කරાવી කියලා හිතන තාක්කල් අපි කවුරු හරි ලොක් කරගන්න හදන එක හැම වෙලාවකම තමයි නීච තත්ත්වයටපත් වෙනවා. අන්නේ නීච තත්ත්වයපත් වෙනකොටම දැනගන්න පුළුවන් නම් මම මේ නීච උනේ මට වැඩි මොකද්ද සුපිරීම් බලයක් අපි හිතානේ. ඒ බලේ ලොක් කරන් ලොක් කරන්න තමයි නීච වෙනවා. ඒකේ කොච්චර වටිනවද? මම දැන් මෙතන කියන එක බ්‍රහ්මයාටත් එකයි, දෙවියන්ටත් එකයි, මනුස්සයන්ටත් එකයි, බුදුහාමරත් එකයි, මටත් එකයි, තථාගත කියන්නේ ඒකයි. අද ඊයට වැඩි චිත්තක්ෂණ ගාණක් මම මට මටත් එක්ක මමත් එක්ක යාළු වෙන්න පුළුවන්. එහෙම නැත්තම්. එළඹ වාසිය කරන්න පුළුවන් නම් ඔක වළක්වන්න කවුද ඉන්නේ කියලා. කවුරු හරි ඉන්නවද කියලා බලන්න මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක වළක්වන්න පුළුවන් කෙනෙක්. එහෙම තියෙනවා බුදුරජාණන්සේ කියන බුදුරජාණන්සේ කියනවා සතික්වහම්බිකේ සබ්බත්තිකම් වදා. මහන්නේ සතිය සමතන්නේ අපේක්ෂා කරන්න කියන. අම්මා මැරුණා කියලා සතිය නැති වෙන්නේ. මම කවුරුත් එක්ක ගහගත්තයි කියලා සතිය නැති වෙන්නේ නැහැ. කවුරුර මට ගැහුවයි කියලා සතිය හම්බ නැති වෙන්නේ නැහැ. සතිය තියෙන ඔබ යෝ ගහගන්නේ පැත්තක තියලා සතිය තියෙන බව බලාගෙන හිටපන්. ඉබේම manussකම එළියට එනවා. එදාට තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ මේ කන ගාව. ධර්මයේ කන ගාව. නමුත් අර අගිවච්චකොත්ත වගේ මේක තියෙනවාමද මේක නැත්තද කියලා මේක හොයද මූලධර්මවාදයට යන කෙනාට බුදුන්ස් කියන ඇත්තටම වගේ නෝන කරන්න බෑ කියලා. ඉතින් ඒ නිසා මේ වේදනාව හරහා බලනකොට අපි ගොඩක් මිනිස්ලා කතා කරලා තියෙනවා චුල්ල වේදල සූත්‍රයේ. මේ ධම්මදින තෙරින්නාන්සේ ලස්සනට පෙන්ලා දෙනවා. මේ වේදනාව හරහා කොහොමද අපි උපේක්ෂාවට යන්නේ? අදුක්කම සුදු වේදනාවට යන්නේ. ඒක උපේලා තියෙන දේ සමාදම් වෙන එක විතරයි තියෙන්නේ. සමාදම් නොවෙන සැප දුක් වේදනා නම් කරන්නේ. බලන්න කොච්චර පොඩ්ඩද තියෙන්නේ කියලා. මේකෙන් අපි මේ ඔච්චර දුක් ගැන විලි ලියන්නේ. හැවිල්ලක් ලියන්නේ කතන්දර ගොතන්නේ අනුන්ට කියා බාන්න හදන්නේ. වැඩි වෙලාවක ඉන්නේ තථාගත ස්වරූපේ නැත්තම් වේදනා ඉක්මවපු ස්වරූපේ අපි කියනවා හරි පාළුයි කිසිම ඉතිහාසයක් නැහැ මතකයක්වත් නැහැ මොනවා වුණාද දන්නේ කොහේ හිටියද දන්නේ කොච්චර වෙලා ගියද දන්නේ කියලා අපි අර කාපු ටොං ගාන රාත්තල් ගාන දන්නේ නැතුවට කනගාටු වෙනවා එතන කෙලෙස් නැහැ කියලා හිතා ගන්න පුළුවන්කමක් තියෙනවනේ ඒකට කියනවා නිබ්බිදාව ප්‍රඥා මුකයට දැමීම කියලා. ද්වේෂ මුකේ පහළ වෙන නිබ්බිදාව ප්‍රඥා මුකය දැක්කට පස්සේ ලෝකෙ දිහා බලනකොට අඩ හිණාවක් පහළ වෙනවා. මේ මිනිස්සු මේ කියාපාන දේවල් නොකිය ඉන්නන කොච්චර වටිනවද කියලා. මේ කියන හැම එකකින්ම තණ්හාව මත වෙනවා, ditthිය මත වෙනවා, මාන්නේ මත වෙනවා. මතු වෙන එක නම් හොඳයි. අපි කල්යාණ මිත්‍රයන් අතර කියන්න ඕනේ. කියනකොට අනිත් එකන කියයි උඹ ඔය කතා කරන්නේ තණ්හාවයි. ඔය කතාවේ ditthිය. ආ බොහොම හොඳයි. එතකොට අපි ලීඩි අල්ල ගන්නවානේ. අන්තිමට ඒක තමම තේරුම් ගත්ත දවසේ කතාව නතර වෙනවා. නතර වෙන්නේ තරහට නෙවෙයි. අදන කතාවක් අහන්න මේ ලෝකේ එක එක සුදුසු නෑ ඔක්කොමලා ඉන්නේ පේඩාව. ඔක්කොම ඉන්නේ මටත් ඇඩිය පෙලිපෙලි. ඉතින් මොකටද මේ බෙල්ලන කෙනා තව පෙරක දොරකම් බාර දෙන්නේ කියලා දරන්න ගත්තොත් දරනවා. පොඩි දරුවටත් පුළුවන්, මහලටත් පුළුවන්, උගතටත් පුළුවන්, කාටත් පුළුවන්. මොකද මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ හරිම ප්‍රජාතන්ත්‍රවාදී. හැම කෙනාටම සමෝසෙ සලකන. මේක සමාදන් වෙනකොට තථාගත වෙනවා. ඒ තථාගතයන් මරණයන් මත්තේ වේද නොවේද කියලා දැනටත් වේද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. වර්තමානයේ ඉන්න හැම වෙලාවකම තණ්හා මාන දිට්ඨට මොකද වෙන්නේ බලන්න වේද නොවේද. වේයිත් වේයි නොවේයිත් වේද වේයිත් නොවේයි නොවේයිත් නොවේද කියලා බලන්න එහෙම ගලුවොත් සතුටුමත් නැහැ. මේ ප්‍රශ්න හතර එනකොටම සතුටුමත් නැහැ. මේ ප්‍රශ්න හතරේ තියෙන සංකීර්ණත්වය පැත්තකට දාලා මේ මම දැන් මෙතන කියන එකේ සරලත්වයට විජු තත්ත්වයට යන්න පටන් ගත්තොත් ඒක රූපේ හරහත් පුළුවන් වේදනා හරහත් පුළුවන් ඉතුරු ස්කන්ධ හරහත් පුළුවන් අන්න ඒකට තම තමන්ගේ පොතේ දැනුවත් අත්දැකීමත් යොමු කරගන්න සම්මාදිට්ඨිය නැත්නම් යෝනිසමංස්කාරයෙන් ශාද්දවසේ ධර්මදේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මෙතන නතර කරනවා සීල දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි මෙහිදී ධර්මදේශනාවට පස්සේ විනාඩි ස්වල්පයක් ගන්නවා විවෘත සාකච්ඡාවකට සඳහා මේ ධර්ම දේශනා මතින් හෝ නැත්නම් මේමත් තමගේ භාවනා ජීවිතය සම්බන්ධ හෝ ප්‍රශ්නයක් හරි ප්‍රකාශයක් හරි මාතෘකාවක් තියෙනවා ධර්ම දේශනා ධර්ම සාකච්ඡාවට සුදුසුයි කිය ධර්ම සාකච්ඡාව නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලයි. ධර්ම දේශනාවේදී අර්ථිරු යෙහෙත පංච පදස්කන්ධේ රූප වේදනා සංඥා සංකාරයන් තැනට හඳුන්වීමක් වුණා. දෙන මම හම් උත්සාහ කරලා විඥානය කියන පොඩි අවුට්ලයින් එකක් ආවෙන්නේ නැහැ. ඒක මට තේරුම් නැතුවත් දැන්න. එහෙම නැත්නම් සමහර පොඩි අවුට්ලයින් එකක් දෙන්න පුළුවන්. විඥානේ මේ ගීපාරයකට ඉස්සලා එකේ විඥානේ තන ටෝක් දෙකක් කරා. ඒ කොළඹින්දලා අහන කීප දෙනෙක් ඒගොල්ලන්ගේ භාවනා ජීවිතය ගැන සම්පූර්ණ විග්‍රහයක් කරලා තියෙනවා බඩින් පස්සේ. එනිසා මම ඉල්ලා හිටිනවා මේ බණ ඉස්සලා එක තිබුණ අපේ රූපය පිළිබඳ ඊට ඉස්සලා වේද විඥානේ විඥානස්කන්ධය අරගෙන දෙකක් කරා. අන්න ඒක පොඩ්ඩක් අහලා බලන්න. ඒකට ඒක එන්නේ ඒ බමුණට බුදුචාන් වහන්සේ විස්තර කරන මම කියන්නේ මෙච්චරයි බමුණ. විඥානේ අඳුරගන්න රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් වෙන් කරනවා. අඳුරන්න බෑ. විඥානේ මතුවෙන ඔය එකක් එක්කම. විඥානේ තනියම එන්න බෑ. නමුත් ඒ දෙන්න මොළයේ අපිට ලොබ්ස් දෙකට පහළ වෙන්නේ. විපදිනකොටම දෙක පොඩ්ඩක් දෙකක් තියෙනවා කියලා අඳුරගන්න කරන්න බෑ. ඒකට විඥානේ කැමතියි. විඥානේ හැම වෙලාවෙම දෙකක් කරන්නේ. දෙකක් කරන්නේ තමන්ගේ කොටස කඩා ගන්න. Split and rule. එච කල්පනා කරන හැම වෙලාවෙම විඥානේ රජ වෙලා ඉවරයි. රජ වෙච්ච ගමන් එයා අපිව චප්ප කරලා අපිට ඕනේ දාස කන්ටික් කරනවා. ඒ රූපේ මතුවෙන කියන්නේ වේද විඥානේ මතුවේ. එසේ විඥානේ හට ගන්නව බලන්න කියනවා. පෙන්වන්නේ රූපේ හට ගන්නවා කියන්නේ විඥානේ හට ගන්න. වේදන හට ගන්න කියන්නේ විඥානේ හට ගන්න. එයා අරයා දානවා ඉස්සරහින් මෙයා පිටිපස්සෙන්. ඊට පස්සේ ඒක ගෙවෙන්න වෙන රූපේ ගෙවෙනවා කියන්නේ විඥානේ ගෙවෙනවා. ඒ කියන්නේ අපිට බය හිතෙන්නේ. උපධර්ම ගෙවිගෙන ගෙවිගෙන යනකොට ඇඟ හීතල වෙනවා වැනෙනවා නලියෙනවා වාහනා කරන්න බෑයි කියනවා කියන්නේ බහන හොඳටම යනවා විඥානේ පුළුවන් තරම් අරුවට ලණුවක් දෙනවා ඔය කඩපිය කොහොම හරි කඩපිය දැන් බුදුහමරෝ දෙනවා මායාවේ උපක්‍රම ටික හේරම දාන. ඉතින් අපි ඒවතර කමටහන් සුද්ධ කරනගෙන ඕනෙම කමටහන් සුද්ධ කරන වார்த்தාවක් කරන් බලන්න භවනා ජීවිත වලට තමයි බාධා කරගන්න හැටි. සැක කරලා හරිද වැරදිද දන්නේ නැහැ සමථ දීපසනා දන්නේ නැහැ ඉස්සරහට පස්සට යන දැන් ලබුවාසි නැතුන් තිබු දැන් මම මොකද කරන්නේ යෝ හිට මම මොකද කරන්නේ ඉතිගාර මේ තියෙන ඔක්කොම තේදි වතුර වෙලා ගන්නවා ඉස්තිලිංගයක් මට පේන්නේ වෙලාවේ උරලිංගයක් පේන්නේ මේ ලස්සනට වැඩේ යද්දි එකට යන්න දෙන්නේ නැතුව දැන් මේක හෙට කොහොමද කරන්නේ විඥානයේ සෙල්ලම් ටික බැලුවොත් ලෝකේ ඉන්න මොන පාසලටත් වැඩිය මැජික් කාර්යයක්. ඒකට සල්ලි ගවන්න ඕනේ නැහැ. ඒක තමයි ෂටගතිය කියන්නේ මායාවී ගතිය කියන්නේ වංචනික ගතිය කියන්නේ අපි කැමතිනේ අපි ළඟ ෂටගති තියෙනවා. අපි හිතන්නේ මේ අපි සාන්ත දාන්ත තීන්ත කූඩු කියලා. පිස්සු කෙලින හරිය පිස්සු කෙලින. ගහන එක මේකක්ම ගන්ති. දහං ගැට සංග ගැට. කවුද කන්නේ? කන කද්දී ඉන්නවා බෑ තථාගතයන් වහන්සේනෙක් ඉන්නවා මේ ලෝකේ. උන්වහන්සේට පේනවා මේ ගහන ගැට. උන්වහන්සේ ඉදිරියට ගියාම චින්චමන්නේ කායෙක දහං ගැටත් ගැලිලා බීම වැටෙනවා. බඩ කඩාන වැටෙනවා බීම. බඳින්නේ ඔය නිකන් අපරාධ ඊට වැඩිය හරි ලීදි ඕපන් කාඩ් සෙල්ලම යන. පාර්ට්නර් ක්ලෝස් ගහන්න යන්න එපා. හරිම කැතයි. හැබැයි ඒක කෙරෙන්නේ හිතලා නෙවෙයි. ඒක නිසා අපිට කියත හැකි සමාජලට ඔයත්වත් එක වැඩ කරනවා. මම ඔබතුමාව සූරකෑමට මම හිත ලක් වෙනවා. ඒකනේ අපේ සම්බන්ධය කියන්නේ. ඒකට ඔබ කැන්සල් මෙතනින් එහාට මම වැඩ කරන්නේ ඔබතුමා සූරකන. ඔබතුමා ඒක දැනගෙන ඔයාට බේරන්න මට කරන්න බෑ. මොකද මගේ හිත තියෙන දැන් සූරකෑම. ඔබ බේරියා හැබැයි මට කියත හැකි මෙතනින් එහාට ඔන්න මම තණ්හාවෙන් වැඩ කරන්න කියලා කියනවනේ ඒ වගේ සෝට වැඩි මොනක් තියෙන යාළුකම. එයා කියනවනම් බෑ බෑ ඔබ වහන්සේ හරිම වංචනිකයි කියලා. කිතේකට සත්‍ය අවබෝධ කරන්න ඕනකම නැහැ. ධර්ම කියන්නේ වංචාව නොවේක විතරයි. ධර්මයේ කියන්නේම අවිද්‍යාව මොකක්ද කියලා තේරුම් ගන්න එක. ඉතින් අපි කිව්වොත් නෑ නෑ මයි ළඟ අවිද්‍යාව ඇත්තෙම නෑ. මේ කවුද ගෙනලා පිටින් ගහලා තියෙන මයි ළඟ තියෙන හැටින විද්‍යාව කියලා ඒක හොදලා කොට ගන්න බැරි එකක්. විඥානේ දෙල්ලම අල්ලන්න හදනවා කියන්නේ අනිවාර්යයෙන්ම එකිනෙක එක ෆයිට් එකක් යන්න ඕන. නැතත් අපේ හිත දෙකට බෙදලා ෆයිට් කරන එකනේ කරන්නේ. ඒ නිසා අපි කරන්නේ බාහිර සංසිද්ධියක් අරගෙන අපි දෙයයන්ාචි හදා ගන්නවා. බුදුහාමුදුරුවෝ හදා ගන්නවා. ආගමක් හදා ගන්නවා. පන්සලේ හාමුදුරු කෙනෙක් හදා ගන්නවා. මොකක් හරි හදාගෙන ඌත් එක ගේම යනවා. ඊ හාමුදුරුවෝ හරි ෂෝක් කියනත හරි සවුත්තු කියනවා. ඒ කියන එකාගේ හොඳ තමයි මේ පේන්නේ. හාමුදුර හොඳයි කියනවනේ ඌ හොඳයි. හාමුදුර සෞතු කියවනම් ඌ අන්තිම කසද. ගන්නව දැන මේ ලෝකේ සුන්දරයි කියවනම් සුන්දර මනසකින් කතා කරන්නේ. මේ සුන්දර ලෝකේ හොඳ නැහැ කියනවනේ ඌගේ හුළුව නරක කියලා. ඒ නිසා සුන්දර විදිහට කතා කරන මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න හරි ලේසි ජීවිතේ. නරක කතාන කියන්නේ උඹට බෝවෙන් ලෙඩක් තියෙන්නේ. ඒජ් වලට වඩා බොහොම දරුණු යෝග. ඉමුනිටි ඩෙෆිෂියන්සි එකක් නෙවෙයි මේක ඊට දරුණුයි මැත් එන්න එපමයි. පුළුවන් තරම් මේ වැලමිටෙන් අනින්න. ඤක්කලා අනින්න ඕනේ හොම්බකට රිවර්ට් වෙන්න. මොකද බෝල් ලෙඩක් ඒගොල්ලන්ට තියෙන්නේ. ලෝකේ නරකයි. මට්ටම් නැහැ. මේක මට්ටම් කරන්න ආද. කවුරු කියන රවුම හොඳයි මට්ටමට වැඩිය අනේ මේ තියෙන්නේ හරි සෝක් බෝ විසමතා වැඩි වෙන්න වැඩි වෙලා ලස්සන කියන අන්න පොර තේරුම් ගන්න තියෙන්නේ. බෝ විසමතා ඉන්නේ භූමිය හැටි. ඒක නාථවින්ද හිටියා. ඔන්න විඥානයේ හැටි මේ ලැබිච්ච දේ සියල්ලම හොඳයි කියපු ගමන් විඥානය පචයි. මේ හම්බෙච්ච එක තමයි හොඳම. මේක බුද්ධෝත්පාද කාලේ manussාත්ම භාවයේ මේක චන සම්පatti තියෙනවා, පැවිද්ද තියෙනවා, ධර්ම ශ්‍රමණේ තියෙනවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. තව මොන කෙන්ගෙඩියට තවත් අය රණ්ඩු කරන්නේ. ඔක පොඩ්ඩක් ජොලිය හිටපන්. ඔය ඉන්නකොට ඕන නිර්මාණයක් කරන්න. ඒක ප්‍රශ්න නෙමෙයි. මේක ද්වේෂෙන් නෙමෙයි කරන්නේ. අම්මගේ තනින් කිරිබුණාට ආර්ගේ කිරි තියේදී මේ තනින් බොර ප්‍රශ්නයක් නැහැ. අර තැනට තරහ නෙවෙයි ඒකගේ හැටි. තන් දෙකක් තියෙනවා. අරකෙම දෙකම කිරිපොනේ මොකක්ද ඇත්තේ? ඒ වගේ රහතන් වහන්සේලා හොඳ හොඳ සෙල්ලම් කරනවා. ඕනම වැඩකට අත දානවා. බය වෙන දෙන්නේ මොකද පෙරදුනත් එකයි දිනුවත් එකයි. අර කට්ටිය වගේ පෙට්‍රල් පිච්චෙන්නේ නැහැ වැරදිනවා පෙරදුනවා පශ්චාත්තාපය මොකුත් නැහැ කියලා නෑ. නිකන් දුප්පන්නාට මේලෝ ගන්නවා කියලා මොනව හරි කරනවා. නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි කපල්ලා බප්පෙස්සන් කියලා මොනව හරි කරනවා. පෙරදුනයි දිනුවයි කියලා. ඒගොල්ලෝ මේ උදව් කෙරුවයි නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒ වැඩේ වැඩේ. නිකන් අපි යායාම සඳහා වැඩ කරනවා. ඒ වගේ කරනවා මිසක් යාට ජය පරාජය නැහැ. ඒ විඥානයේ තියෙන තාක්කල් මතක තියාගෙන ඉන්න ජජ්මන්ටල්. විඥානයේ තියෙන තාක්කල් ඇසියුමින්. non judgmental unassuming evenly suspended attention නැත්නම් choiceless awareness ඒක ඒ වචන වල තමයි මම දැන් මේ pāli උරු වචනයකට හම්බුනේ මේ සියල්ල කරේ සමමිසිත සමමිත මේක තමයි හොඳම தත්ත්වය. මේ මොහොත තමයි හොඳම මොහොත කොච්චර කවුරු වුණා කිව්වත් කියලා කිව්වනම් ඌ නිවන් දකින්න ඕන්න වෙන්නේ. කො නිවන් දැකලා. කවුරු හරි කියනවා නම් මේකට ලුණු ටිකක් දාන්න ඕනේ, රුම්මල ටිකක් දාන්න මේක අරේම දාන්න ඕනේ කියලා ඌ හදන්න බැරි જાති. හදීව කරන්න බැරි ලෙඩ. ඌ පුංචි දෙයක් ගැන කතා කරන බෑ උදේ ඉඳලා හැන්ද යනකම් ඒකම කතා කරනවා. ඌ හදන්න බෑ ඌ. ලොකු දෙයක් කතා කරන ගණ කණ්ඩ ගහලා හද තැයි. පුංචි දෙයක්. 0.01ක් හදන දිග්ග ෆෝමියුලා සදාන මේට්‍රික්ස් හදාගෙන මට ඉකොනොමෙට්‍රික් ඉගෙන ගන්න ගියාම ඔළුව කරකවලා ගියා. මේ 100.2ක් උපයන්න මේ බරු ගණන් උගන්වනවා. ඒතර මේ 90 භාග ගන්න ඕනක මතකත් නැහැ, සිද්ධියක් නැහැ. කොයි දුව වෙන කොනක් අල්ලන මේ කෙස් පැලෙන තර්ක. ඒ විශේෂයට මම දක්සයි. ඉකොනොමෙට්‍රික්ස් වලට මම දක්සයි. ඒ උනට උගන්වන ප්‍රොෆෙසර් කෙනෙකුට පව් කියලා හිතනවා. උට තේරෙන්නේ මොකද්ද කතාන්නේ? ඒක උපයන්න 185ක උපයන්න පුළුවන් මොනවද දන්නවා? අපේ අපච්චි දන්නවා ඊට වැඩිය. ඌ ගොයියා. නිකන් උඹට ගහගත්ත ගොයියා අපච්චි දන්නවා ඒ ටික. මේ ගොයියා කවදාකවත් කුඹරට බහැලත් නැහැ. මට කෘෂි කර්ම උගන්වනවා මේට්‍රික්ස් දාගෙන. කළු ලෑල්ලක. අපච්චි මට මතක් කරනවා අනේ හොඳ කොච්චර අපච්චිගේ අහිංසකමට ප්‍රොෆෙසර්ට ස්තුති කරනවා. ලොක්කනේ. මට තේරෙනවා අපච්චිගේ පුතාට අපච්චි උඹ විතර කාටවත් තේරුම් නැහැ. උඹට තේරෙනවා කුඹරේ මට තියන්නේ. උඹට තේරෙනවා වනාත සුද්ධ කරන්න ඕනේ. කියලා. උඹට තේරෙනවා ඇලම ඇලමර තියන්නේ මීයා කටේව මොකක්වත් නැහැ. බීජවල තියෙන RNA DNA වෙනස් කරපුවම අසන්න කොච්චර ගන්න පුළුවන්ද කියලා ඌ කතා කරනවා. කොහොමවත් දැකලවත් නැහැ. හැම සබ්ජෙක්ට් එකම ඉන්න ඔය පුංචිව හදරේම ගැන හිතනද මුලින් නරක જાතිය. උණ්ඩ මේ අධ්‍යාපනය කියන එක නොතිබුණා නම් කෙලින්ම පිස්සන් කොටුව තියෙනවා. අධ්‍යාපන කරන ශේෂ්ඨය තිබුණා නම් අද විශාල කොටසක් පිස්සන් කොටුවේ. මුන්ට හොඳ වෙලාවට PhD දීලා අනම්මනම් දීලා අන්දලා සූට් එක දාලා පස්සේ වෙන්නේ පිස්සමනේ. <laughs> ඒ කෝට් එක ඇඳුවට පස්සේ අයියෝ ඒ සබ්ජෙක්ට් එක ගැන කතා කරලා වැඩක් නැහැ මම හරි අකමැති වෙනවා මම කතා කරනකොට මොකද හේතුව ඒ සබ්ජෙක්ට් වල ප්‍රවීණයෝ මං ගැන වෛර කරනවා ඇලි. ඒකට වහාරින් උපේලා තිය හැබැයි මාත් භාගයට කාපු එකෙක් නිසා ඒ සබ්ජෙක්ට් එක මං කාලා තියෙනවා. මං අනුන් පරයාගෙන තබාගෙන තලාගෙන ගිහිල්ලා කරපු හැටි මං දන්නවා. ඒකට මට තේරෙනවා ඒකත් නොකිරුවා නම් හොඳ හැබැයි මට මේ කට චතුරකම ඉන්නේ නැහැ වෙනවා. අපි මං කින්ද කවුරු පිළිගන්නෙකුත් නැහැ මම මේ බැරිකමට කෑ ගන්නවා කියන්නේ. නේ මම සබ්ජෙක්ට් එක දන්නවා. ඒ නිසා අපි මේ පොළොවට බහලා කරන වැඩේ විතර දෙයියු බ්‍රහ්මිය සතුට වෙන මොකක්වත් නැහැ. අපිට මොනම දෙයකවත් අඩුවක් නැහැ. තියෙන දේ ක්‍රියාවත් කරන්න. ඒ කියන්නේ ක්‍රියාවත් කරන අප්‍රමාදී වෙන්න. ඔයින් එහාට මොකෙකුටවත් මේක අබමල් රේණුක වෙනස් කරන්න බෑ. කරන්නෙත් නැහැ. උණ්ඩ එක්කිනවත් ඕනකමකුත් නැහැ. උන්ටටම තේනවා න්‍යායපත්‍රය වන්නකොට එකෙක්වත් අපි දඩමීම කරගෙන උඩින් යන්න හදනවා මිසක් එකෙකුටවත් අපේ සුභ සිද්ධිය ඕනකම කෙනෙක් නැහැ බුදුහාමුදුරන් තරම්. ඒක බුදුරණන්සේ කැත නැතුව අපිට දීලා තියෙනවා. අපි ඒතියෙදි බුදුහාමුදුරන්ට එහා පැත්තෙන් අත දාලා දේශපාලනඥයෝ අල්ලනවා. විශේෂඥයෝ අල්ලනවා. එන්නේ එන්නේ එන්නේ මගේ විශ්වාසය අඩු වෙනවා. මොනම විශේෂඥයෙක් වෙනවා. මොකද වර්තමාන මොහොත පන්නපු එකට විතර විශේෂණ වෙන්න පුළුවන්. වර්තමාන නිර්මණිය බොහොම සරලයි. මොකක්වත් නැහැ. ඌයේ විශේෂණයකට බාධාවක් නැහැ. වර්තමාන මොහොතේ දන්න මිනිහට විශේෂඥකම බාධාවක් නැහැ. එයා ඒක ඒක තිබුණ. එලාට වැඩ ගන්නවා. එයා මේ වර්තමාන මොහොතේ කරන මේ සරල අහිංසක වර්තමාන ජීවත් වෙන මිනිස්සේ. දැයි එමන අපිට වෙන විශේෂ මතක් කරන දෙයක් නැත්නම් අපි ඉත්තවතා ചാති ගාථා සජ්ජහානා කිරීමෙන් සම්ප්‍රදාන කුල මේ ධර්ම දේශනාවේ නිමාව සටහන් කරනවා